මේකෙන් ඒ ධර්මපරියායන් ධර්මයේ පිළිබඳ විවිධ අර්ථකතන සියල්ලම වගේ බුදුරජාණන් වහන්සේ සංග්‍රහ කරනවා. ඒ සංග්‍රහ කරන රචනය මාත්‍රිකා 24ක් අරගෙන මේ මාත්‍රිකා 24 අසෘතවත් පෘථජ්‍යනය දකින්නේ කොහොමද? ඒ වගේම සීක පුද්ගලයා දකින්නේ කොහොමද? ඒ වගේම රහතන් වහන්සේ දකින්නේ කොහොමද? සරුවචන් වහන්සේ දකින්නේ කොහොමද කියලා හතර පුද්ගලයන්ගේ මාර්ගයෙන් දක්වනවා. හැබැයි මේ හතර පුද්ගලයන්ම දකින්නේ සරුවච්චයි. ඒ මොකද ඒ කියන අසුදත් පුතුජනයට මේ විදියට විස්තර කරන්න බෑ. ඒ දර්ශනයක් නැහැ. එයාට තියෙන අසුර පුතක් දන දර්ශනේ පමණයි. එයාට නැහැ ශේක පුද්ගලයා කොහොමද දකින්නේ කියන්නේ. ඒකට නැහැ රහතන් වහන්සේ නමක් අශේක පුද්ගලයන් වහන්සේ නමක් කොහොමද ඒක දකින්නේ කියලා කියන්නේ. එයාට නැහැ හැකියාවක් සරුවචනංශය කොහොමද දකින්නේ කියලා කියන්නේ. ඒක නිසා මේක සරුවචන දර්ශනයමයි. නම සරුවචන් වහන්සේ අසෘතවත් පුතඥේ දකින්න හැටි. අසෘතවත් පුතඥේක් මේ පටවි කියන එක දකින්න හැටි සරුවච්චන් වහන්සේ අසුතවත් පෘතජනව හිටපු කාලේ මතකයක් දැන් ඇවිල්ලා තියෙන මේ සර්වඥතා ඥානයත් අරගෙන අපි වාගේ කෙනෙකුට කියලා දීමට ගන්න මේ ප්‍රයත්නයේ අධ්‍යාපන ශාස්ත්‍රයේ අලුත්ම ක්‍රමයක්. කවදාකවත් මේ අධ්‍යාපනයේ අද අද වාගේ දන්නේ නැති එකක් අරයා කිරුවා මෙයා කිරුවයි කියලා ණයට අරගෙන ගැනීමක් නෙමෙයි. Tamangeම අත්දැකීමක් තියෙනවා. ඒ අත්දැකීමේ දැනට ඉන්න දියුණුවක් අපේක්ෂා කරන අපි වාගේ පිරිස ගැන විනීජ ජනතාව ගැන මහ කරුණාවකුත් තියෙනවා. ඒකෙම සරුවින්දා ඥානීය මහ ප්‍රඥාවකුත් තියෙනවා. ඊට පස්සේ සරුවචන් වහන්සේගේම උසිගැන්වීමෙන් මේ වීමෙන් දේශනා කරනවා. ඉතින් මේක අපේ සුද්ධලාභේ. මේක අපිට ලැබිච්ච සුද්ධ අවස්ථාවක්. ඉතින් කොච්චරක් අපි වැඩ ගන්නවද නැද්ද කියන එක අසීක පුද්ගලයාගෙන් මේ අසුතවත් පුතුජණයකින් එච්චර බලාපොරොත්තු වෙන්න අමාරුයි. සීක පුද්ගලයන්ගෙන් යම් ප්‍රමාණයක මෙහෙවීමක් එළවුමක් වැටි වැටි ගමන් කිරීමක් පුළුවන්. රහතන් වහන්සේ නමකගෙන් බුදුචාන් වහන්සේගේ මහා ගුණ කඳ තමන්ගේ ප්‍රශ්න විසඳිලා මහා ගුණ කඳක් තේරුම් ගන්න පුළුවන්. අනේ මොනතරම් ඒ ලෝකේ බහුලව ජීවත් වෙන අසුතත් පුතුජණයට තමයි මේ ආමන්ත්‍රණය කරන්නේ. ඊට පස්සේ සරුවච්චන් වහන්සේ සරුවඥ විග්‍රහයකුත් කරනවා සරුවඥ අහිම්බල්ලා. ඒ කාටවත් ඇති වැඩක් නැහැ. නමුත් මේ කතාව සම්පූර්ණ වීම සඳහා අවසාන පලිප්පු දෙමීම සඳහා අවසාන උපදැමීම සඳහා ඒකත් දේශනා කරනවා. ඒ කියන්නේ දැනුම දැනුම සඳහාමත් ගිනියලා මේක නැවතීමේ ලකුණකින් સમાપ્ત කරන්නේ වාක්‍ය කොමාවකින් නෙවෙයි. ඉතින් මේව තමයි <coughs> ශාස්ත්‍රීය පැත්තෙන් අංග සම්පූර්ණ දේවල්. අපි මේවට මේ තේ භූමක දේශනා කියලා කියනවා. හැම තැනක්ම අත ගන්නවා අතහැරලා දාන්නේ ඉතින් ඒ රස බලන කෙනා තමන්ගේ දැනුම මට්ටමින් තම තම නැනපමණින් මේක اگේ කරනවා. ඉතින් අපිත් උත්සාහ කරනවා සමූහයක් වශයෙන් හෝ පුද්ගලයෙක් වශයෙන් මේ අපිට මේ ਸਰවඥාන්සේ අදහස් කරන දේ කොච්චරක්නම් sannivedana වෙනවද සම්බන්ධ වෙනවද කියලා. ඒ නිසා මේ සූත්‍රයේම සවසක් කියවලා ආය භාවනා කරලා ආයසරයක් කියවලා ආයත භාවනා කරලා ආයසරයක් කියනකොට සූත්‍රයේ වර්ධනයක් පේන්න තියෙනවා. ඇත්තට වෙන්නේ සූත්‍රයේ වර්ධනයක් නෙවෙයි අර භාවනා කරන කෙනාගේ ඇති වෙන ගැඹුර නිසා දර්ශනයේ නිසා වෙනද මතුවෙච්ච නැති කොටස් මතුවෙනවා. ඒ නිසා මේ සූත්‍රයේ නැවත නැවත කියවීමක් නැත්නම් බහුසුත වීමක් නැත්තම් සුවිරු ඥාන වැඩිවීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒසයි අපි සුභාසිත සද්ධර්ම, කල්යාණ ධර්ම විදියට සඳහන් කරනවා. ඉතින් මේකේ අපි ඒ පෙන්නන මාතෘකා 24 එක රවුමක් ගිහිල්ලා තියෙනවා මේ වෙනකොට අසෘතවත් පෘතජනය දකින්න හැටි. ඒක ඉදිරිපත් කරන්නේ එකම රටාවකට. එකම සමීකරණයකට දාලා. එකම ප්‍රශ්නාවලියකට දාලා වගේ ਸਰුවඥාන්සි ඉදිරිපත් වුණා. ඒ රටාවම තමයි දැන් අද ඉදිරිපත් කරගත්ත ගන්න බසිගේ දවස් හතරෙත් ඉදිරිපත් කරගත්ත මේ තේක පුද්ගලයයි කියලා කියන්නේ හික්මීමක් ඇසුලින්ම ඇති වෙච්ච පුද්ගලයා. මෙන්න විදිහට කියනවා නම් බයලජ්ජාව පටවපු කෙනෙක් නෙවෙයි ස්වභාවයෙන් බයලද්දාවක් තියෙන ස්වභාවයෙන් ඉන්ද්‍රිය සංවරයක් තියෙන ස්වභාවයෙන් ශික්ෂාගරුක පුද්ගලයාට ශේඛ කියන නම සඳහන් කරනවා. ඉතින් මේ ස්වභාවයෙන් බයලජ්ජාවක් ඇතිවීමට ස්වභාවයෙන්ම ඉන්ද්‍රිය සංවරයක් ඇතිවීමට සහ ඇතුළතින් ස්වභාවයෙන් මේ කියන ශික්ෂාගරුකත්වය ඇති වෙන්න හේතුපාදක වෙන්නේ සති සම්පජාඤ්ඤය. ඉතින් ඒක නිසා මේ සේක පුද්ගලයයි කියනකොට ඒ කෙනාට මේ සියල්ලට හේතුපාදක වෙන සතිය සහ සම්පජාඤ්ඤය පිළිබඳව සෑහෙන විශ්වාසයක් තියෙනවා. බුදුහාමුදුරන්ටත් වැඩිය වගේ ධර්මයේ ඔක්කොම කියන්නේ මේ ටික තමයි කියලා වගේ සංඝයා ඔක්කොම කියන්නේ ඒක තමයි මගේ සීලය කියන්නේ මේක තමයි කියලා ඇතුළත බුදු කෙනෙක් පහළ වුණා වගේ තමයි මේ ඔක්කොටම හේතු වෙන තමයි මේ වෙනකොට යම් ප්‍රමාණයක් සාක්ෂාත් කරලා අද්දුරු ප්‍රත්‍යක්ෂයේ ලං කරගත්ත සීක පුද්ගලයාට මේ සතිය සහ සම්පජඤ්ඤේ නිරන්තර කල්යාණ මිත්‍රෙක් වඩපත් වෙනවා. අතනෑර ආශ්‍රය කළ යුත්තක් බාඩපත් නැයි සමහරලාට කරගන්න බෑ. ඒ කරගන්න බැරි වෙනකොට යා නැවත නැවතත් ඒක ප්‍රතිස්ථාපනය කරනවා. එතකොට මේ සති සම්පජාඤ්ඤය ප්‍රතිස්ථාපනය වීම අනුව ඉබේම යාට බයලජ්ජා නැති තැන් අහු වෙනවා. බයලජ්ජා ඇති තැන් වල තියෙන ආනිසංශ තේරෙන පටන් ගන්නවා. එතකොට තේරෙනවා අනික් කටේට මේක ඕනේ වුණත් උත්සාහ කරත් කරගන්න බැරි වෙනවා. මටත් එහෙමයි. නමුත් මම බැරි වෙච්ච තැනේ තියෙන ආදීනවත් පුළුවන් ඒ තරම් ආනිසංසත් බලලා ජීවන රටාව සකස් කර ගන්නවා එnde ende ende ende මේ සති සම්පජාඤ්ඤයේ එළඹ සිටින්නත් මේ බයලජ්ජා දෙකට මේ සංවේදී භාවයට නිගරු නොකටන්නත් ගරු කරලා ඉදිරියෙන් තියානිනවා. එතකොට යාට තේරෙන්න පටන් ගන්නවා මේ ඉන්දිය සංවරයක් තමන්ගේ ඉඳුරංගේ මොකද්ද කී කරුගතියක් අමෝරාවෙන් නෙවෙයි අනායාසයෙන්ම වගේ එන්න පටන් ගන්නවා. ඒකෙන් ඒකෙන් තමයි මේ ශේක භාවය මේ ඇති කරලා තියෙන මූලික පරිවර්තනය ඒසේක භාවය ඉදිරියට යන්න. ඉතින් අන්න එවැනි පරිසරයක ජීවත් වෙන කෙනෙක් මේ භූත කියන වචනයට පිහිටිය යුතු ආකාරයේ පිහිටන ආකාරයේ පිහිටියොත් හොඳයි කියන ආකාරය තමයි මේ ਸਰුවචනාංශය ඉදිරිපත් කරන්නේ. ඒකට ඊට ඉස්සෙල්ලා පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර භූත හතර නිर्देश වශයෙන් අපි සාකච්ඡා කරා. අද ඔක්කොම එකතු කරලා මේ භූත කියන වචනයට දාලා නැත්නම් ආපෝ තීජෝ වායෝ පඨවි කියන මේ හතර මහ භූතයම එක පොදියට එක පොකුරට එක වචෙන් දාලායි සාකච්ඡා කරන්නේ. ඉතින් සෝපිසෝ බික්කු සෝපිසෝ බික්කු සේකෝ මේ පුද්ගලයා මේ වෙනකොටත් යම් ප්‍රමාණයකට හික්මීම තමන්ගේ ආත්මය කරගෙන ජීවත් වෙනවා. ලං කරගන්න උත්සාහ කරනවා. සියල්ලටම වැඩි වැදගත් වෙන්නේ මේ හික්මීමයි හැකියාවල් නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ හික්මීමයි හික්මීමෙන් තමයි හැකියාවල් උපමත් වෙන්නේ. ඒ නිසා ඒකට අපත්ත මානසෝ. ඒ කියන්නේ තාම මේ එල්ලෙට ළඟා වෙලා නැහැ. තාම දන්නවා එල්ලයක් තියෙනවා කියලා මෙච්චර දුරකින් තියෙනවා කියලා තමන් ඒ දෙසට ළඟ වෙමින් ඉන්න බව දන්නවා. අනුත්තරං යෝගක්ඛේම පත්ථේමානෝ. ඒ අනුත්තර වූ යෝගයක්ඛේමයට කෙලවරට නැත්නම් ඒ ക്ഷേම භූමියට ඒ ප්‍රාර්ථනාව තමයි પરමාර්ථ කරගෙන තියෙන්නේ. පත්තේ මානු කියන පතන්නා වූ. ඒක પરමාර්ථ කරගත්ත පුද්ගලයෙක්. සෝපි භූතම් භූතතු අභිජහනාති. ඒ පුද්ගලයාත් මේ ලෝකයේ තියෙන මේ භූත කොටස් ඒක නම් කරලා කිව්වොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූත කොටස් භූත කොටස් වශයෙන් විශිෂ්ට ඥාණයෙන් දාන. මේ භූත කොටස් විශිෂ්ට ඥාණයෙන් නැතුවත් දැනගෙන තමයි අපි මේ ලෝකේ රටවල් අල්ලන්න හදන්නේ වස්තු භෝග රැස් කරගන්න හදන්නේ අලියැත්තු මිනිමුතු රත්තරන් එකතු කරන්න හදන මේ භූතයන් තියෙන එක විදිහක අවබෝධයක් නිසා ඒකට අභිඥාය කියන්නේ පරිඥාය කියන්නේත් නැහැ සාමාන්‍ය ඥානයක් තියෙන ඒ කෙනාගේ භූතයන් පිළිබඳව දැනුවත් අභිඥාවෙන් භූතයන් පිළිබඳ දැනගත් දැනුමත් අතර වෙනස තමයි අපි මේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ ධර්ම දේශනාවක් මාර්ගේ. ඉතින් මේ භෞතික ලෝකය මනසකට කායකට හැප්පෙන ආකාර තුන තමයි පඨවි ආපෝ තේජෝ වායෝ මේ භෞතික ලෝකය ආස්තික පැත්ත විතරයි අපේ හැප්පෙන්නේ. ඒකේ නාස්තික පැත්තක් තියෙනවා ඒක අපේ ඇහැට කනට නාසයට දිවට කයට වැටහෙන්නේ නැහැ. අපි ඒවට අභූත කියලා කියනවා. ඒතර භූත කියලා කියන්නේ ප්‍රස්තුතයක් ප්‍රകൃතියක් ආස්තික පැත්තක් අත ගන්න පුළුවන් දෙයක් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක් අස්පනා අපිට දකින්න පුළුවන් දෙයක් සමහරට දිගප්පල ලක්කුසක් තියෙන ඝන රූපයක් මේක තමයි අධ්‍යාපනයේ ආරම්භය අධ්‍යාපනයේ ආරම්භය ඇති දෙයකින් පටන් අරගන්න. ඒක සරුවචනාංශෙත් එහෙමයි. එතකොට මේ ප්‍රකට වෙච්ච දේ ප්‍රාතූර්භූත වෙච්ච දේ ප්‍රකට වෙච්ච දේ ඇති බව පෙන්වන දේ අපිට සම්බන්ධ වෙන්නේ ගැටෙන්නේ ඒකට ගැටෙනවා රූපනවා කුප්පනවා කියන වචනත් පාවිච්චි කරනවා. ඒවට රූප කියනවා නිසා ඒව පඨවි ආපෝ තේජෝ වශයෙන් පෙන්වන්නේ. මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරම සමස්තයක් වශයෙන් මල්ලට දාලා ගන්නකොට භූත කියන වචනේ සඳහන් මේ භූත පරිේශෙන්ට ලක් කරන්න පුළුවන් දෙන්නෙකුට අතගාලා බලන්න පුළුවන් නැවත නැවත මතු කර ගන්න පුළුවන් ඒක නිසා පර්යේෂණය කියන වචනේ විද්‍යාව කියන වචනේ ගත්තොත් මේ භූතයන්ගේ නැවත නැවත මතක් වෙන ගතිය සහ ඕනම තැනක පරීක්ෂා කරුවොත් එකම දේ පෙන්වනකම තමයි මේ අද තියෙන විද්‍යාවට පදනම් වෙච්ච මූලධර්ම දෙක යමක් කවුරු හරි දැක්කනම් ඒක තව කෙනෙකුටත් බලන්න පුළුවන්කම තියෙන්න ඕනේ එහෙම බලන්න බැන්නම් අභූතයි ගුඩයි গুপ্তයි නෑ මෙයා දැකපු එක තව කෙනෙකුට පෙන්වන්න පුළුවන් නම් විදුහුරුයි විද්‍යානුකූලයි ප්‍රත්‍යක්ෂණයි. ඒ වගේ මේක නැවතත් ඇති කරගන්න පුළුවන් නම් පරිශන කරන්න පුළුවන් නම් ඒෂණයේ පරිශන කරන්න පුළුවන් නම් ඒක අපි පරිශන වார்த்தාවක් විදිහට ඉදිරිපත් කරනවා. අසවල්දී අසෝලා විසුත් බැලුවා මං විසුත් බැලුවා අවලත් බැලුවා මේ වෙලත් බැලුවා එකමයි. ඒක ඕන කෙනෙකුට අභියෝග කරන්න පුළුවන් ඒක ඔප්පු කරන්න පුළුවන්. මේක තමයි භූත මේක යන්නේ භූතයත් එක්ක විතරයි. මොහු සර්වචන්නාංශයේ පැහැදිලිවම සරුඤ්ඤතා ඥාණයෙන් දැක්ක භූත කොටස ලෝකේ තියෙන දේවල් වලින් 105ටත් අඩුයි. 95%ක්ම දෙන අභූතයක්. ඒක කාටවත් ගෝචර වෙන්නේ නැහැ. කාටවත් ඒක වටිනාකමකුත් නැහැ. මොකද ඒක ලාභ සත්කාර සම්මාන සිලෝක ඇති කරන්නේ. ඒක නිසා මේ භූත පිළිබඳව දර්ශනය භූත පිළිබඳව දැනුම බොළඳයි. තොල ගාන්න තරම්වත් දෙයක් ඇත්තේ නැහැ. නමුත් ඒක තමයි මේ ලෝකයා ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරමින් තෝතෝ වරපල කියා ගනිමින් කපා ගනිමින් කොටා ගනිමින් නටන්නේ නටන ලෝකේ භූත ලෝකේ. ඒ භූත ලෝකයට සාපේක්ෂව අභූත කියන වචනේ තාම සරුවචනංශය අපිට උගන්ලා නැහැ. උගන්නන්න අල්ලන්න පුළුවන්. නැවත නැවත බලන්න පුළුවන්. මනින්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් භූත පිළිබඳ අවබෝධයක් ලබා ගන්නයි කියනවා. ඒක ඕනම කෙනෙකුට කියන්න පුළුවන් ආගම් ભેදයකින් තොරව. මොකද ඒක විදුහුරු නිසා. ඒක විභජ්‍ය බාධයට වැටෙන නිසා කපා කොටා බැලිය හැකි නිසා අන්නේ කපා කොටා බැලිය හැකි මනින්න කිරන්න පුළුවන් දෙන්නෙකුට බලන්න පුළුවන් නැවත නැවත මතුවෙන සුළු ස්වභාවය කියලා කියන බලම් භූත කියන වචනෙන් අදහස් වෙන්නේ. මේ භූත දැක්කොත් විතරයි නැත්නම් භූත ධර්මයේ අවසාන කෙලවර තමයි අභූතය කියලා මේකට විද්‍යාව බයයි. විද්‍යාව කියන්නේ ඌව ගූඪ ධර්මික අවිද්‍යානුකූල නෑ කියලා අර භූත කොටසෙම මානව මනස හිර කරන්න හදන හැදීම නිසා මානවගේ මනස පරිස්කී අවුරුදු විද්‍යානුකූල දැනුම හරහා අය බය ලැජ්ජාව නැතුණා ඉන්දිය සංවර නැතුණා සීල නැතුණා යම් හේයකින් මේ අඩුපාඩුව දැනගෙන භූතයන් පිළිබඳව දැනගන්න, භෞතික විද්‍යාව දැනගන්න, රසායන විද්‍යාව දැනගන්න, දැනගෙන ඔතනින් නතර කරන්න එපා. ඒ දැනුම දිගට ගෙනියන්න. ගියාට පස්සේ ඔය භූතයන්ගේ අභාව ප්‍රඥප්තියක් තියෙනවා. අන්නේ අභාව ප්‍රඥප්තියට යන්න නම් අල්ලන්න පුළුවන් දකින්න පුළුවන් දේ හරියටම බලන්න ඕනේ. කෙලවර වෙනකම්ම බලන්න ඕනේ. පරිඤ්ඤය වටේට යනකම් යන්න ඕනේ. අභිඥාව කියලා කියන්නේ තාම සම්පූර්ණ වෙලා නැහැ. හැබැයි විශේෂ පැත්තකින් බලන ගතිය. එතකොට මෙන්න මේ විදිහට ලෝකයේ පවතින වූ ආස්තිකත්වය ප්‍රාතුර්භූත වෙච්ච ගතිය, හොල්මන් කරන ගතිය, භූත කරන ගතිය පරීක්ෂණ ලක් කිරීම තමයි ඔය නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. එහෙම නැත්නම් දිහා සමතය ඇති කිරීම සඳහා අරමුණු කරන්නේ මේ හතර තමයි. පඨවි ආපෝ තේජෝ වායෝ තමයි. දැන් භූත තමයි. ඉතින් ඒවා ඔක්කොම බලන්න බැරි නිසා අපි භූතයන්ගේ නියෝජනයක් කරගන්න. සාධාරණ නියෝජනයක් නොමිලේ ලැබෙන නියෝජනයක් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් නියෝජනයක් අරගෙන සියලු වැඩ බහා තබලා මේකටම නැවත නැවත හිත යෙදුවොත් ඒක තමයි ඇත්තටම සීක පුද්ගලයාගේ දිනචරියාව වෙන්නේ. සීක පුද්ගලයා භාවනාකාරයා කරන්නේ මගේ භූත කොටසක් අරගෙන ප්‍රකෘති කොටසක් අරගෙන ඒකටම නැවත නැවත හිත හිත යොදනකොට ඒක දිහා බලන්න මේක මමය මේක මාගේ මේක මගේ ආත්මය කියන හැඟීමක් නෙවෙයි. එහෙම බලන බව දැනගෙන බලන්න. ආන්නේ විදිහට බලනකොට භූතං මාමඤ්ඤේ. එයාට භූතයේ මඤ්ඤනා කරන්න බෑ. ඒක නිසා ඒ කියන්නේ භූතේ මමයේ මාගේ මගේ ආත්මය කියලා තණ්හා දෘෂ්ටි මා නිශ්චිතව මඤ්ඤණා කරන්න බැරි වෙනවා. එයා දන්නවා භූතයන්ගේ ස්වභාවය මඤ්ඤණා කරන සුළු දෙයක් බව දන්න නිසා. එයා බලන්නේ මඤ්ඤණ භූතයන් දිහා මේ භූත මාව මත් කරවන, කතන්දර ගොතවන, ප්‍රපංච කරවන, කරකෝල අතාරින දෙයක් බව දැනගෙන භූතේ දිහා බලන. ඒක හරියට මේ 230 කරන්ට් එක අත ගන්නවා වගේ. කෙලින් අත ගෑවොත් කරන්ට් එක වදින බව දන්න. හැබැයි ගොඩක් වැඩ ගන්න පුළුවන්. ඒ නිසා ඒක අත ගන්න කෙනා විද්‍යා මේ විදුලිය දන්න කෙනා ඒක අත ගන්නේ අතට රබර් ග්ලව් එකක් දාගෙන. නැත්නම් ඒක මනින්න පුළුවන් දෙයක් ළඟ තියාගෙන ඒකට එයා ගොඩාක් වැඩ ගන්නවා. නමුත් මේක හොඳයි කියලා ඒකම අත ගන්න ගත්තොත් ඒකෙන් මරණයටපත් වෙනවා. ඒ තමයි බුහුත පිළිබඳව දැනගෙන කටයුතු කරන જાතියක් ඉන්නවා අභිඥාය. එහෙම නැත්නම් අභිඥාව නැතුව මේ භූතයන් අත ගාමේ සංසාරේ කක්ක කරගන්න, ගා ගන්න, කෙලෙස් ඇති කරගන්න જાතියකුත් ඉන්නවා. මේ සීක පුද්ගලයා වර එක කෙලෙස් ඇති කරගන්න වර එක කරගන්නේ කරගන්නේ නැත්තේ කොහමද සීලෙන් සමාධියකින් නැත්තම් සතියකින් සද්ධාවකින් යුක්තව භූතයන් බලන වෙලාවක ඒ වුණාට එයා දන්න හුඟක් වෙලාට සීලෙ කැඩිලත් භූතයන් අපිට සම්බන්ධ වෙනවා සතිය නැතුවත් භූතයන් හා සම්බන්ධ වෙනවා ශ්‍රද්ධාව නැතුවත් සම්බන්ධ වෙනවා ඉතින් ආයේ දෙක බලනවා තමන්ගේ මේ සුද්ධ අත්දැකීමෙන් ඒකට කියනවා මඤ්ඤණා අභිඤ්ඤා සංජානාති අභිජානාති සංජානාති කියලා කියන්නේ මඤ්ඤණා සහිතව මෝඩකම් තකතිරුකම් සහිතව මේ භූතයන් ආඩම්බර කරගෙන භූතයන් පදක්කම් කරගෙන ජීවිතේ දිහා බලන හැටි. අභිඥාය කියලා කියන්නේ වරින් වර පේනවා මේ භූතයන් මත් කරවන සුළුයි, ප්‍රපංච කරවන සුළුයි, කතන්දර ගොතවන සුළුයි. මිනිසුන් මගේ යවන සුළුයි කියලා වරින් වර තමන්ම අත්දකිනවා. භූත භූතස්සෝ රූපෙන් දකිනවා ආයත් වෙලාවක මඤ්ඤණා ස්වරූපෙන් දකිනවා. සංජාන ස්වරූපෙන් දකිනවා. මේ සංජානාති අභිජානාති කියන පද දෙක තමයි මෙතන මේ සීක පුද්ගලයාගේ අතේ මේ අසුතත් පුත්‍ජණයාගේ තියෙන. අසුතත් පුත්‍ජණයාගේ ස්වරූපේ සංජානාති. සීක පුද්ගලයා පුළුවන් තරම් බලනවා මේ සංජානනය සංජානනයෙන් කරන මේ කතන්දරගේ තිල්ල වෙනුවට ඒක ඇති හැටිය දැකලා වරින් වර හෝ අභිජානනයක් ඇති කරගන්න. මේක පිළිබඳ විශිෂ්ට ඥානයක් ඇති කරගන්න මේ විදුලිය දන්න කෙනා විදුලියෙන් වැඩ ගන්න හැටි කරන්ට් එක වදා ගන්න නැතුව දන්නේ නැති කෙනා අත ගන්න ගිහිල්ලා මේ හොඳයි කියලා තියෙන මේ ආරක්ෂා සහිතව හොඳින් පාවිච්චි කරන්න පුළුවන් දෙයම වද්දාගෙන කරන්ට් වද්දාගෙන මැරෙන හැටි. ආන්නේ දේ දැකගෙන දෙපැත්තටම තාම යන කෙනාට අපි කියනවා සීක පුද්ගලයා කියලා. එයා භූතං මාමඤ්ඤි මඤ්ඤණා කරන්නේ නැහැ. හැබැයි නමඤ්ඤ කියලා පාවිච්චි කරන්නේ නැහැ කියන එක කටුකුරුන්දි සාන්දේ මතක් කරනවා. මඤ්ඤණා නොකරන්නේම නොවේ. මඤ්ඤණා නොකිරීම හොඳ බව දන්නවා. ඒත් පුරුද්දට මඤ්ඤණා වෙන බව දන්නවට නමඤ්ඤ කියන්නේ මා මඤ්ඤ කියලා කියනවා. ඒ වගේ මේක විධානයකුත් නෙවෙයි. මඤ්ඤණා නොකරව කියලාකුත් නෙවෙයි මෙතන කියන්නේ. මෙයා මේ වෙනකොටම මඤ්ඤණා නොකිරීම හොඳ බව තේරුම් අරන් තියෙනවා. ඒ නිසා සීක කියලා කියනවා. හැබැයි පුරුද්දට ආයෙ මඤ්ඤණා කරනවා. මෙන්න මේ තත්ත්වය දකින්න හැට තමයි අපේ ਸਰවඥතා ඥානය නැත්තම් බුදු ඇහිම් බලනවා. එහෙම නැත්නම් ਸਰවඥ දර්ශන කියන්නේ ඕකට. ඒක නිසා තමන්ගේම චරිතේ තමන්ගේම භාවනා පැයක සක්මන් පැයක පරියංක පැයක මේ භූතයන් ප්‍රකට වෙන වෙලාවක ඒක භූතයන් වශයෙන් දකින්න හැටි එහෙම නැත්නම් වාත අමාරු කොන්දේ අමාරු අනම්මනම් කියලා මේ අනම්මනම් වචන දාගෙන අපි ඒවට දඟලලා හිත කරදර ගන්න ආකාරය කියන මේ දෙක මෙතන සබාවින කවුරක්වත් නොදැක නැහැ. හොඳට සතියෙන් හොඳට සමාධියෙන් හොඳටම සද්ධාවෙන් ඉන්නකොට දන්නා මේ කම්පන චංචල උණුසුම් සිසිල් ගති, තද ගති, බුරුල් ගති මේවා ඉතින් ධාතු ලක්ෂණ කියන. නමුත් බය වෙච්ච ගමන් ගක්ක මානසික රෝගයක් කියලා හිතන නැත්නම් කායික රෝගයක් කියලා හිතනවා. ඒ හිතනවත් එක්කම එයා එතනින් වහාම සීක්‍රෙන් ඇදලා දාලා අර දෙයට බය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ බයට කෙලස් කියලා කියනවා. ඊට පස්සේ ඒ පුද්ගලයාට භූතයන් භූතයන් වශයෙන් දකින්න බෑ. ඒ කයට ආරූඪ කරගෙන, ජීවිතයට ආරූඪ කරගෙන, බය වෙන්න කාරණාවක් කරගෙන, පැතිරෙන රෝගයක් කියලා හිතාගෙන, ඉතින් කාය ජීවිත ආශාවෙන් මැඩිලා පුදුමාකාර පුදුමාකාර ගවේෂණයක යෙදෙන ඔක්කොම අනාරිය අවිය ගවේෂණ. ඉතින් ඒක අපේ ජීවිතේ අපිට එච්චර නොහුරු නෑ. නමුත් මොකද්ද පෙළගැස්මක් නිසා මොකද්ද යහ මාර්ගයක් නිසා වර එක අපට මේ තද ගතියයි මේ වැටෙන්නේ. මේ බුරුල් ගතියයි මේ වැටෙන්නේ. මේක මේ උණුසුම් ගතියයි. මේ උණුසුම් ගතිය කියන උණුසුම් භාවය කියලාත් කියනවා. උණුසුම් ස්වභාවය කියලාත් කියනවා. මේ මතුවෙන මතුවෙන දේ භාව ස්වභාව ගති අනුව බලනකොට භූතම් භූතතෝ සංජානාති ඉඳලා භූතම් භූතනෝ අභිජානාති තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒක නිසා මෙතන ඇත්තටම මේ වටහා ගැනීම තියෙන නැත්නම් ඒක ඒ විදිහට කාට හරි වචන පාවිච්චි කිරීම විතරද කියලා දර්ශනීය විශාල ප්‍රශ්නයක් තියෙනවා. මතුවෙන මතුවෙන දේ කාට හරි කියනකොට හිත පරිස්සම් කරගෙන වචනේ පරිස්සම් කරගෙන ව්‍යාකරණ පරිස්සම් කරන කොහොම හරි කියන්න පුළුවන් නමුත් ඇදහිල්ලක් නැහැ. තව කෙනෙක් ඉන්නවා කියා ගන්න තේරෙන්නේ නැහැ. හැබැයි යාට තේරෙනවා මේ තද ගතියක් මේ වැටෙන්නේ. බුරුල් ගතියක් වැටෙන්නේ. උණුසුම් ගතියක් වැටෙන්නේ. වැగిරෙන ගතියක් වැටෙන්නේ කියලා භූත ලක්ෂණ තියෙන හැබැයි ඒක කියා ගන්න දන්නෙත් නැහැ, කිය යුතු බව දන්නෙත් නැහැ. ඔය දෙන්නම ඒ කියන දෙන්නම ශේක තත්වයට පූර්ණත්වය ලැබලා නැහැ. ශේක තත්වයට පූර්ණත්වය ලැබලා තියෙන්නේ යා හොඳටම දන්නවා වරක මම මේක වාත අමාරු, ස්පිත්ත අමාරු, සෙම් අමාරු කියලා රෝග ලක්ෂණ වල දන්නවා. සමහරට කියනවා මේක තද ගතිය, බුරුල් ගතිය, මේක උණුසුම් ගතිය මේක සිසිල් ගතිය කියලා තේරෙනවා. එයා ඒක කියමනෙන් තමයි සල්ලම් වෙන්නේ බව දැනගෙන ඊ타ත්ම ප්‍රවේශමෙන් ආර්ය වෝහාරයට වචනේ දාලා කමඨාන් සුද්ධ කරනකොට ඒ විදිහට කියන්න උත්සාහ කරනවා. ඒ පුද්ගලයාට කියාගේ සීක කියලා. එයා භාවනා කරන කාලේ 100ට 1ක් 2ක් 3ක් ඒ භූත ලක්ෂණ භූත ලක්ෂණ වශයෙන් දකිනවා. ඒ දැක්කට එයා දන්න ගුණයක් ආනිසංශයක් ලැබෙන්නේ නැහැ. මේක තව කාට හරි වචනේට දාන්න ඔය පුළුවන් වෙන්න ඕනේ. තව කෙනෙකුට sannivedana වෙන්න ඕනේ. සාකච්ඡාවට ලක් වෙන්න ඕනේ. ඒක උච්චාරණය කරන්න ඕනේ. අන්නේ උච්චාරණය කිරීමේ හැකියාව නැහැ කියලා තමන් පිළිබඳ තමන් පහත් කරන්න යන්නත් එපා. අනුන් පහත් කරලා ගණන් ගන්න යන්නත් එපා. ඒක ඇති කරන්න තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. බුදුජානන්සේ අපිට උගන්වනවා එහෙම දෙයක්. භාෂාවක් ව්‍යාකරණයක්. ඒකට කියනවා ආර්ය වෝහාරය කියලා. ආර්යයන් වහන්සේලා කතා කරන ක්‍රමයක් තියෙනවා. මේ වල්පල් නෙවෙයි, දේශපාලනීය කතා නෙවෙයි. ධම්මීවා කතා. අන්නේ ධම්මීව කතා කියලා කියන්නේ මේ ඉඳුරන් හරහා අපි මේ ලෝකයට සම්බන්ධ වෙන මේ පේන අහන ගඳ රස පහස දැනුම මෙවුව සිද්ධ වෙන්නේ ඒකාන්තේම රූප ධර්ම භූත තත්ත්ව හරහා අන්නේ භූත තත්ත්වේ ඉක්මවල මේකට නම් ගණන් දෙනකොට සංජානනය කරනකොට අපි කයට ආශාව සහ ජීවිත ආශාව තමයි ඉදිරියට ඒක තමයි භෞතික ඥාන ලෞකික ඥාන කියලා කියන්නේ. ඒ භෞතික ඥාන ලෞකික ඥාන තියෙන්නේ මේ කයේ සැපට සහ ජාතිය බෝ කිරීම සඳහා පමණයි. කවුරුත් පිළිගත්තා හෝ නොපිළිගත්තා වෙනම කතාවක්. හැම භෞතික ඥානයක්ම ජාතිය බෝ කරන්නයි යන්නේ. නමුත් මේ සර්වඥතා ඥානයේ භෞතික ඥානයම හරහා ගිහිලා විනිවිද දැකලා ආර්ය වෝහාරයෙන් ඇත්ත ඇති හැටියට කතා කරනවා. කතා කරනකොට ඒක තවදුරටත් ජාතිය බෝ කිරීමේ පැත්තට යන්නේ. එහෙම නැත්නම් මේ අනාර්ය පරිේෂණ වලට යන්නේ තමන්ට තියෙන කොච්චර අනාර්ය පරිේෂණ කරත් කොච්චරක් જાතිය බෝ කරන විදියට අපි කටයුතු කරත් ඒ ඔක්කොම කක්ක ගොඩ ඇස්සේ භූතම් භූතතෝ අභිජානාති කරන්න පුළුවන් කාටවත් එක නෑ කියන්නත් බෑ කාටවත් වළක්වන්නත් බෑ ඒ නිසා මේ භූතම් භූතතෝ අභිජානාති කියන එක කොච්චර බලවත්ද කියනවනම් 99%ක්ම සංජානනය කරද්දී භූතයෝ අර මේ පිටියට මේ විදියට දමගෙන කටයුතු කරද්දී ලෝකෙම එහෙම කරද්දී Tamanට දැනගන්න පුළුවන් මේ අතර මැදම භූතම් භූතතෝ අභිජානාති මට කරන්න පුළුවන් කියන එක ආශ්චර්යම ධර්මයි ලෝකේ තියෙන ආශ්චර්යම ධර්මයි. ඒක තමයි ශාසනය කියන්නේ. ඒක තමයි ප්‍රතිපත්ති ශාසනය කියන්නේ. ඉතින් ඒ නිසා අපි ඒක හෙලි කරේ නැත්තම් භූතත්වේ භූත tattෙන් දැකලා කමඨාන් සුද්ධ කරනට හෙලි කරන්න බැරි වුණාට බැරි වුණොත් ඒකේ ආනිසංශ අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය ලැබෙන්නේ නැහැ. හිතේ විපිලිසරකම දුරු වෙන්නේ නැහැ. ප්‍රමෝදය පහළ වෙන්නේ නැහැ. ප්‍රීතිය පහළ වෙන්නේ නැහැ. පස්සද්ධියක් පහළ වෙන්නේ නැහැ. සුඛයක් පහළ වෙන්නේ නැහැ. සමාධියක් පහළ වෙන්නේ නැහැ. මෙතන කවුරක්වත් නැහැ. එහෙම බුහතම් බුහතතෝ අභිජහනාති කියන සත්‍යයට කවදාකවත් පත්තල නැති කවුරක්වත් නැහැ. හැම කෙනාම දාන. නමුත් මේක නැවත නැවත කියලා කියලා කියලා ඒකට කටහුරු කරගන්න ඕනේ. ඒ தත්ත්වෙට නැවත නැවත හිත අත්දැකලා අත්විඳලා ඒකට ජීවන රටාව වෙනස් කරගන්න ඕනේ. තමන්ගේම අතීතයට සාපේක්ෂව පුංචි ගමනක් යන බව. නැත්තම් භූතම් භූතතු අභිජානාති සිද්ධ වෙන බවත්. භූතයන් වශයෙන් මඤ්ඤනා කරාට මාමඤ්ඤ කියලා ඇතුළෙන්ම ලැජ්ජ බයක් තියෙන බවත්. මඤ්ඤනා කරන හැම වෙලාවකම මේක දැනගෙන මේක මේ පුරුද්දට ඇබ්බැහියට කර්මජවයේ සිද්ධ වෙන දෙයක් අඩු ගානේක එහෙම බව දැනගන්න පුළුවන්. ඒ නිසා මට මාමඤ්ඤ කියන ඇතුළත ශික්ෂාවක් එන්න පුළුවන්. මේ ශික්ෂාව නිසා වෙන්නේ මොකද්ද? සංස්කරණය කිරීම නතර මඤ්ඤණා කරන්න කරන්න මේක සංස්කරණය කරන්න හිතෙනවා මාමඤ්ඤ කියනකොට භූතම් භූතතෝ විදියට දැකලා නතර වෙන්න යනවා. ඒකට කියනවා යථා භූත ඥාන දර්ශනය කියලා. යම් කිසි දෙයක් දිහා යථා භූත ඥාන දර්ශයෙන් බලනවා ඒකට කඩාපනින්නේ නැහැ. ඒකට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒක මාව ප්‍රතික්‍රියාවක් කරගන්න වගල දමා ගන්න සංජානනය කරවගන්න විශාල ප්‍රයත්නයක් කරනවා මායාවක් කරනවා අන්න ඒක දකිනවනම් ලෝකෙම කියන්නේ මායාවක්. ලෝකෙම කියන්නේ ස්වප්නයක්. ලෝකේ කියන්නේ ලාලිත්‍යයක්. හීනයක්. මේකෙන් කරන්නේ කොහොම හරි මේ බුහුත ක්‍රියාවට මම යදා ගන්න හදනවා. මගේ කර ගන්න හදනවා. අන්නේ කරගන්න දඟලන දැඟලිල්ල කොච්චර අසරණ දැඟලිල්ලක්ද? කොච්චර අසාර්ථක දැඟලිල්ලක්ද කියලා පේනවා අප්‍රමාදීව බලනිනවා. කොච්චරද මාව අගලා ගන්න හදනවා. අපි අහුවෙනවා. අහුවෙන කොටත් දන්නවා දැන් මං අහුණයි. අහුවෙච්ච නැති වෙලාවක් වෙනකොට වෙන ඔන්න බුදුහාමුදුරුවෝ දිනවා. කෙලස් වලට කරගන්න බෑ. හැබැයි මං දන්නේ ඊගාමෝතේ ආයෙ වැටෙනවා. කොච්චර වැටුණත් ආයෙ නැගිටවන්න පුළුවන්. මෙන්න මේ විදිහට බලනකොට කියනවා භූතං මාමඤ්ඤේ. මඤ්ඤේ නෝ කරනවා හොඳයි. හැබැයි වෙන්නේ මඤ්ඤණා කටික තමයි කියලා මේ ලෝකය මේකට අපිව නතු කරගන්න හැටි මත් කරගන්න හැටි අපි කියනවා මේ 64ක් මායන් තියෙනවායි කියලා කාන්තාවක් ඊට හපන් මේ ෂටගාව මේ මායාවී ගතිය මේ වංචනික ගතිය මෙන්න මේ වංචනික ගතිය ෂටගතිය මායාව ගතිය දකින්න තරම් අයිස්ක්‍රීම් එකක් චොක්ලට් එකක් ලෝකේ ඇත්තෙම නැහැ අපි මේ අහුවෙන අහුවිල්ල වචන හරහා ක්‍රියාවලිය හරහා අපේ යටිහිතේ අදහස් හරහා අපේ න්‍යාය පත්‍ර හරහා අපේ පෞද්ගලිකත්වය හරහා අපේ රුචි අරුචිකම් හරහා අපි කොච්චරක් මේ සත්‍යයට ඍජුව සරලව මතුවෙන එක පැත්තක දාලා මේ වංචක චපල චාටු කතා නිසා අනික් කට්ටියටත් ගාගෙන තමන්ගෙත් ගා ගන්න හැටි දිහා බලනකොට හිතෙනවා හැම කෙනෙක්ම ඔස්කාර් සම්මානේ දින ධර්මයට නළු නිලියෝ කියලා. ඉතාලම සාර්ථකව තමන්ගේ චරිතය රඟපාන. එහෙම නැත්නම් තාත්තික චරිතයක් රඟපාන. හැබැයි ඇතුලෙන් බොක්කෙන් දන්නවා භූතං මාමඤ්ඤ කියන එක එයා දන්නවා දැන්ට. මම මේ රඟපෑවට මේ ලෝකයා නලවන්න මහා ඇතුලේ මේක නෙවෙයි යකෝ සත්‍ය කියන එක මුරගාලා කියනවා. ඒකට කියනවා භූතං මාමඤ්ඤි. ඒක හෙලි කරන වෙලාවට කියනවා කමඨාන් සුද්ධ කරනවා කියන. වෙන මොකක්වත් කරන්න ඕනේ නැහැ. උත්තර ඕනේ නැහැ. හෙලි කරපුවම නෙමෙයි ආශිර්වාද ආනිසංස ලැබෙන්න පටන් ගන්නවා. මෙන්න මේක නැති කාලයට කියනවා අබුද්ධෝත්පාද කාලය කියලා. මේක අමාරුවෙන් ඕ හෙලි කරන්න පුළුවන් කාලේ කියනවා ශාසනයක් තියෙන කාලේ බුද්ධ උත්පාද කාලේ. ඒකෙත් අපි කොච්චර ෂටද ඒකෙත් අපි දිව මේ කටබොරු කිව්වත් මේ දිවබොරු කියන්නේ නැති දිවබොරු කිව්වත් කටබොරු කියන්නේ නැති චපලකමක් තියනවාද කියලා දන්න එකට තමයි කමට සුද්ධ කරනවා කියන්නේ. ඒක තමයි මේ බණ කියන්නේ. අපිට මේක හෙලි කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ මොකද මේ සම්මුතියට යටවීම නිසා. සම්මුතියට යට වෙන එකනට කියන අසුතවත් පුතුත්ජනය කියලා. අන්ධ පුතුත්ජනය කියලා. ශේක පුද්ගලයා ලෝක දෙකක් මැද හිර වෙලා ඉන්නේ. තමන්ගේ ඇතුලෙන් පාටවින් භූතම් මාමඤ්ඤි කියලා කියනවා. හැබැයි මේක කිව්වට පස්සේ කාටවත් තේරෙන්නේ නැති නිසා අපි භූතම් මඤ්ඤි කියන විදිහට මඤ්ඤනා කරලා කතන්දර ගොතලා වැල්වටාරම් වලට දාලා කියන්න ගියාම කොහෙන් කෙලවර වෙනවද දන්නේ. ඊට වැඩි හොඳයි කතා නොකර ඉන්නේ. ඒක නිසා ඒ භූතං මාමඤ්ඤ කියන කතාවට යනකොටම වෙන්නේ ශික්ෂාව කොච්චර ගැඹුරට යනවද කියනවනම් මොන්නම දෙයක් සංස්කරණය කෙරුවත් කෙලෙසයක්. මොනවත් සකස් කිරීමක් නොකර කටවචන කටවචනේ කායික ක්‍රියා සහ හිත ක්‍රියා නොකර ඉනවන සුප්‍රීම් හොඳම සුපිරි විසංකාර බව. ඉතින් ඒක තමයි අපි මේ උත්සාහ කරන්නේ පාඩි වෙලා කතා නොකර ක්‍රියා නොකර හිතත් ඒ මඤ්ඤණා කරන්න දෙන්නේ නැතුව මාමඤ්ඤ කියන මට්ටමින් මඤ්ඤණා කරන්න බැරි මධ්‍යස්ත උදාසීන අරමුණකට හිත දාලා තියාගෙන. එතකොට හිත කුරුල්ලෙක් කල්ලාක උඩුවට දැම්මා වගේ කැලේ ඉන්න කුළු හරකෙක් ගෙනලා ගම වැද්ද වැන්දා වගේ වතුරේ හිටන මාළුවෙක් ගොඩ දැම්මා වගේ පණුවෙක් දෙකට කැඩුවා වගේ අපහසුරටපත් වෙනවා. මේක තමයි එතකොට මේ සීක පුද්ගලයාගේ ස්වභාවය හරීම අශීරුතාවයකට පත් වෙලා තියෙනවා. අර පළපුරුද්දෙන් අයින් වෙලා ආර්ය භූමියට පුරුදු වෙනවා දැන්. මේ භූතං මාමඤ්ඤි. මේ භූතය ဒုတိ ය විභක්තියෙන් තිය පංචමී විභක්තියෙන් තියලා සප්තමී විභක්තියෙන් තියලා එක එක විභක්ති නැංවීම තමයි මේ භාෂා විලාස කියන්නේ. ඒක වරණගීමක් කරනවා. අරකින් බැරනම් මේකෙන් භූතය භූතයෙන් භූතයෙන් භූතයෙහි ආදි වශයෙන් ඒකෙත් ඒකට සම්බන්ධ වෙන විභක්ති ක්‍රමයක් අපි ළඟ තියෙනවා. ඒක තමයි චතුරත්වය කියලා කියන කතාවේදී චතුරත්වය අපි සත්‍ය වහලා චාටුව ඉදිරිපත් කරනවා. දේශපාලන කියන්නේ ඒකයි. අන්න ඒ ඔක්කොම බුදු ජානස ඇදලා පෙන්නවා භූතා භූතෝත්තෝ භූතයෙහි මේ මේ මට සල්ලි එපා මට මොකුත් උනේ වල දරුවෝ ඉන්නවනේ ජාතියක් කියලා එකක් තියෙනවනේ. ආගමක් කියලා එකක් තියෙනවා. ඒ නිසා මේකට වස්තු ඕන කියලා අපි নানা ආකාරයෙන් මේකට වරණගීම් කරනවා. මට නම් පුළුවන් ඕන තැනට ගිහිල්ලා ඉඳි එහෙම එහෙම කරලා බෑනේ. අපේ ලොකෝ පැච්චි ඉන්න කාලේ කියනවා බොහොම ඉච්ච ලස්සන ජීවිතයක් ගත කරුවා නෙවෙයි. උන්ද ඔය මස් මාළු කනවා, රා බොනවා, ඔය ඉන්නවා. ඒ වුණාට කියනවා අපේ පවුලේ 11 දෙනෙක් වෙනවා. උන්දට ලොකු අම්මත් නැහැ, හිට පුතත් මැරිලා. ඉඩම් වලින් සල්ලි පොඩ්ඩක් හම්බ වෙනවා. රුපියල් 15ක් 20ක් අතර මාසෙට හම්බ වෙනවා. ඒක එකතු කරන්න හිටියා හොඳ මිනි පෙට්ටියක් ගන්න. ඒකල්ල මට කිව්වා පොඩි පුතා මෙතන රුපියල් 115ක් මගේ කොට්ටයට තියෙනවා. මම මැරුණාට පස්සේ හොඳ මිනි පෙට්ටියක මා වල්පා උඹලට හොඳ නැහැ. උඹලා රටේ පිළිවෙලට ජීවත් වෙන මිනිස්සුයෝනේ. ලොකෝපච්චි කියන කවුද කියලා ඔක්කොමලා දන්නවා. උඹලට හොඳ නැහැ. අපච්චි දරුවෝ 11 දෙනෙක් රකින්නවා, ගොවිතැන් කරනවා, ගල් කඩනවා, බොහොම මහන්සිලා වැඩ කරනවා. ලොකපච්චි ගෙදර ඉන්නේ. අපිට කතන්දර කියලා දෙනවා. ඔක්කොම කරනවා ඉඳලා හිටලා මට කියලා මස් භාගයක් ගෙන්න ගන්නවා. කාපුවා කනවා කාපු දාලා සූ ගාලා බඩයක්. ඇඳෙන් නැගිටලා ගහක් ළඟට ගිහිල්ලා වාඩි වෙනවා යන්නකම් එනකම් බඩයක්. අවුරුදු කාලට කොහොම හරි කරලා රාබුනවා. කරපු ගම වමනයක්. ඉතින් රම රාබීල වමන ගියාට පස්සේ දෙහි දෙහි පොවනවා. ඒතකොට කියන එක දතයි තිබ්බේ මේ කලා මට දෙහි පෙව්වා. ඒ දතත් ඉරි වැටිලා නේ තොපට කියලා බයිනවා. උන්දත් කියනවා මට නම් ප්‍රශ්නයක් නැහැ කොහොම මැරුණත් හැබැයි මේ රුපියල් 115 තියාගෙන හොඳ මිනී පෙට්ටියක් අරගෙන පිළිවෙලට මරණ කටයුතු කරපළා උඹලා රටේ ජීවත් වෙන්න එපා. එහෙම හරි මේ හතර මහ භූතයන් තමයි කතන්දර ගොතා ගන්න. ඒක තමයි මේ සමාජ වගකීම කියන්නේ. මේ සාධාරණ අපි කියන මේ ආචාර ධර්ම කියලා જાතියක් තියෙනවානේ. මේ ඔක්කොගෙම අපි කරන්නේ මේ භූත භූත தත්ත්වෙන් තියන්නේ නැතුව ඒකට මොකද්දෝ පණක් දෙන්න හදනවා. වෙන මොකද්දෝ ආත්ම ස්වභාවයක් දෙන්න. මේක මම, මේක මගේ, මේක මගේ ආත්මය. මේක නැත්තම් කාම තණ්හා, නැත්තම් භව තණ්හා, විභව තණ්හා. ඉතින් මේ කාම තණ්හාව අයින් කරලා අයින් කරලම කියන එක වැරදි වෙන්න පුළුවන්. අඩු කරලා මේ විභව තණ්හාවට අහුවෙච්ච මිනිහා තමයි සීක පුද්ගලයා කියන්නේ. එයාට මේ ලෝක ධර්මය යටපත් කරගෙන ඉන්න බෑ තාම. ලෝකයා නටන නැටිල නටනවා. හැබැයි Taman වශයෙන් දන්නවා මට රූප බලන්න ආසාවක් නැහැ. ත්‍රිබුණත් එක වැරදි බව දන්නවා. ශබ්දහන්න ආසාවක් නැහැ. ඇහුණට ඒක ඇහෙන දෙයක් මිසක් ඒකට මනාපයක්. තදවල එළවුමක් නැහැ. රසගන්ධ පහසක් නැහැ. හැබැයි මේ ලෝකයේ තියෙන ලෝකයා මෙව හොයන ගතියට කෙලිම විරුද්ධ වෙන තරම් පිටකොන්දකුත් නැහැ. නිසා යාට සේක කියලා කියනවා. එයා දන්නවා භූතං මාමඤ්ඤි කියලා. මේ පටවියාපෝ තේජෝ භූත ස්වරූපයට පත් වෙනකොට ප්‍රකාශ tattවට පත් වෙනකොට ප්‍රාතුර්භූත වෙනකොට ඒක මඤ්ඤණා නොකල යුතු බව දන්නවා. හැබැයි හිතෙදි මඤ්ඤණා වෙන බවක් දන්න. මෙන්න මේක ඉතාමත්ම වැදගත් තැනක්. මේ සතියට අසතිය අහු වෙනවයි කියලා අපි කියන්නේ. සතිමත් වෙන්න හදන කෙනා සතිමත් වෙන්නේ ඇති දෙයක් මත. හොස්ම මත. ආසස් ප්‍රසාස මත. පිම්බීම හැකිලිම මත. වම දකුණ මත. කනකොට යනකොට එනකොට මේ දේ මත කරනවා. එතන ඉන්නකොට යාට තේරෙනවා මේ හුස්ම ගැන බලන්නේ ගම හුස්මේ නෑ. හිත පිට ගිහිල්ලා. ආශ්වාස ප්‍රශ්වාසය බලන්න ගියාම ආශ්වාස ප්‍රශ්වාසය නැහැ. පිම්බි මහැකිලිම බලන්න ගියාම පිම්බි මහැකිලිම නැහැ. වම දකුණ බලන්න ගියාම නැහැ. දැන් යාට තේරෙන්න පටන් ගන්නවා තියෙන එක බලන්න යෑම නිසා මට පේනවා ඒක නැති අවස්ථාවකුත් තියෙනවායි කියලා. මේක තමයි ඇත්තට බුදුහාමුදුරණ පෙන්වන්න ඕනේ උනට යෝගාවචර හිතන්නේ මේක පෙරදිල්ලක් වැරදිල්ලක් කොන්ද බලන නැතිකමක් චපලගතියක් කෙලේශයක් කියලා ආචාර ධර්ම මේකට දාපු ගමන් එයා කවදාකවත් සතියෙන් ඉන්න කෙනාට පේන්න හදන මේ විශාල අසතිය මේ සතිය තියෙන්නේ අසතිය කියන අවකාශයේ. සතිය කියන සීමිත දේ පේන්නේ අසතිය කියන අසීමිත දේ තුල. අන්ධකාරයේ තුලයි ආලෝකයේ තියෙන්නේ. මෙන්න මේ බව දන්නේ නැතුව හිතන ආලෝකය ඇති කරපම අන්ධකාරය 100 100ක් නැසුවයි. නැසිය යුතුයි කියලා. නෑ පොඩ්ඩකට තල් වෙන එක විතරයි වෙන්නේ. පාසි තියෙන වතුර වලක වතුර බාල්දියක් ගන්නකම් පාසි එහෙම වුණාට ගත්ත ගමන් ආයේ මේකෙන් තට්ටුව බැඳෙනවා. ආන්නේ වගේ මේ අසතිය එහෙම නැත්නම් මේ භූත වශයෙන් මඤ්ඤණා නොකල යුතුයි කියලා දැඩි මතයක අපි හිටියට ශික්ෂණයක හිටියට අසතිමත් වෙන අප්‍රමාද වෙන හැම වෙලාවෙම ආය භූතම් භූතතෝ මඤ්ඤති මේක දේව බල විශ්වාසයක් කියලා තමයි දේවවාදීන් කියන්නේ මේක මේ දෙයයන් ආශිගේ නිර්මාණයක් කියලා එහෙනම් අපි කියන කර්ම ශක්තිය වෙන්න ඇති කියලා එහෙනම් අපි හිතන මේ ආණ්ඩුව තමයි මේ දේ කරන්නේ කියලා එහෙම නැත්නම් ලංකා ආණ්ඩුව නේ ඇමරිකන් ආණ්ඩුව කියලා හිතනවා. නානා විදියට මේ භූතම් භූතතෝ මාමඤ්ඤ කියන පුද්ගලයාට භූතම් භූතතෝ මඤ්ඤ වෙනකොට ඒකට මේ කොණේ ඉන්න බණ්ඩිය හොයන හැටි වැරද්දට කවුරු හරි පටවන්න හොයන හැටි විතර ලස්සන ප්‍රබන්දයක් ලෝකෙම නැහැ. ලෝකෙ පුදුමාකාර ප්‍රබන්ධකරණයක් කරනවා කරන කරනට හරිය වැරදි ටික තේරම කරලා ඒක මාති උනේ අසවලා නිසා අසවල් ධර්මතාවය නිසා කියලා මම නම් ඇත්තටම හොඳයි. මම බලන්නකෝ අර ආසවලා මාව මංච කරවනේ. මාව මාය අකිරුවනේ කියලා අපි කාට හරි දාලා අපි සුද්ධවන්තෙක් වෙන්න හදනවා. ඒ නිසා මේ ශේක පුද්ගලයා බොහෝ විට වහකන ಜಾති පුද්ගලයෙක්. ඒ නැත්තම් කවුට හරි පිහියට පිහින් දමලානි ಜಾති පුද්ගලයෙක්. මේ ශේක භාවය සදාචාරවාදයට යට වුණොත් භයානක මිනිමරුවෙක් මේ. භයානක කුලී හේවායෙක් බාටපත් වෙනවා. නමුත් එයා දැනගත්තොත් මේ ශීක தත්ත්වේ නිසයි මට මේ සදාචාරය දැනෙන්න පටන් ගන්නන්නේ තේරෙන පටන් ගන්න ක්‍රියා කරන්න එපා. ඔක දිගට බලන බලන යන්න මේකේ මේ මාමඤ්ඤ කියන එනකොට බුදුහාමුදුරුවෝ ඉන්නවා මඤ්ඤ කියනකොට මාරය එනවා. මාමඤ්ඤ කියනකොට නික්ලේශයි. මඤ්ඤ කියනකොට කෙලේශයි. දැන් මේ දෙක අතර පුද්ගල ભેදයක් නැහැ. මේක ධර්මතාවයක්. මට පුළුවන් මේ ධර්මතාවය දිහා මට ඉස්සර බොහොමඩක්වත් තිබුණා. දැන් මාමඤ්ඤ එනවා ඉඳලා හිටලා. මඤ්ඤණා කරන්න එපා. ඒක හරි නෑ කියන එක තේරෙනවා. හැබැයි වැඩි වේලාවක් කරන්නේ මඤ්ඤණා කරන එක. අන්න අර මඤ්ඤණා කරන එක හොඳ නෑ කියන චිත්තක්ෂණේ වැඩිම සඳහා යම් වචනයක් පාවිච්චි කරන එකට සම්මා වාචා කියලා කියනවා. මඤ්ඤණා නොකිරීම සතා හේතුනේ යම් ක්‍රියාවලියක්. තමයි පුද්ගලික වැඩකේදීලා ඉනවා. එතකොට මිනිසුත් එක්ක යන්න වෙන්නේ නෑනේ. එවැනි කර්මාන්ත තියෙනවනේ අපි ගායුවට කියනවා සම්මා කම්මන්තේ. ඒගොම ජීවන රටාවක් තියෙනවා වැඩි බහුජන සේවාවට යන්නේ නැහැ. බහුජන මතයට යන්නේ නැහැ. ජනයත් එක්ක ගැලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. Taman ওই පැත්තකට වෙලා ලැබෙන යමකින් ජීවත් වෙන්න ජීවන රටාව හදාගන්න. අන්නේ විදිහට මේ සීක පුද්ගලයාගේ ගමනට අභ්‍යන්තර වශයෙන් මේ එක එක පටවි ආපෝ තේජෝ වායෝ පිළිබඳව මඤ්ඤණා නොකරන භූතම් භූතතෝ අභිජානනේ තියෙන අතරම සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හැදුන් නැත්නම් භාවනාවෙන් විතරක් මේ කටයුත්ත වෙන්නේ නැහැ. ඒක තමයි ගිහියන්ට දෙන්න තියෙන චෝදනාව. ගිහියෝ ගොඩ ඉඳලා පීනන්න හදනවා. වතුරේ ස්වභාවය කළු ලෑල්ලකින් ඉගෙන ගන්න හදනවා. ඊට වැඩිය වතුර අත ගාලා බලන්න පුළුවන්. ලුණු පිළිබඳ පරිශන ග්‍රන්ථ මොනවත් කරනවට වැඩිය හොඳයි ලුණු ඇටයක් හටේ තියෙන එක. ඉතින් ගිහියෝ කියලා කියන්නේ වමතින් සාසනය අල්ලන જાතිය කියලා තමයි කියන්නේ. ඊට හපම් පැවිද්දෝ. පැවිද්ද දෝතිම්ම අල්ලලා තියෙනවා කවදාවත් භාවනා කරන්නේ ඒක තමයි ජාතික විහිළුව. ජාත්‍යන්තරයේ විහිළු සපයන්නන් බවට පත් වෙලා තියෙනවා. මේකට තමයි අපි මේ සන්නහය දාගත්ත හැබැයි යුද්ධ එනකොට දුවනවා. යුද්ධ කරන්නේ නැහැ. සන්නහය දාන පුම්බගන පපුව පෙන්නගෙන පාර යනවා යුද්ධ නැති වෙලා. යුද්ධ තියෙනකොට දුවනවා. ඉතින් ඒ නිසා කොයි පැත්තෙන් බැලුවත් ජෝක් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා hina කාලා ජීවත් වෙන්න පුළුවන්. ජෝතිපාලේ ඉන්න කාලේ කිව්වේ ප්‍රේමේ මාගේ ආහාරය කියලා. අපිට කියන්න තියෙන්නේ මේ hinaව කාලා තමයි අපි ජීවත් වෙන්නේ. මොකද මේ තරම්ම මේ චපල ගතිය මේ චපල ගතිය පුද්ගල ආරෝපණයක් කරන්න නෙමෙයි මේ කතා කරන්නේ. කරන්නත් එපා කරපු ගමන් ಜಾතිවාදයක් එනවා. පුද්ගල ආරෝපණයක් නෙමෙයි තමයි කෙලෙස් වල හැටි. මේ තමයි භූත ස්වභාවය. ඒ වුණාට ඒකෙන් ඇති වෙන හාස්‍ය එකකින් ඇති වෙන මේ වචන හරඹය මුළු මුළු ත්‍රිපිටකය පුරාම දකින්න පුළුවන්. බුදුන්සේ ඒක හොඳ ලස්සනට හාස්‍යයට හරවලා බුදුහාමුදුරුවෝ මං වගේ hina වෙන්නේ නැහැ. බුදුන්සේ මද hinaවකින් නතර වෙනවා. මුදු උන්වහන්සේලා ඇවිල්ලා රජ කුලයේ කට්ටියනේ. අපිට නෑ අපි ජීවන ටික කටහ කරකමට hina වෙනවා ඒක වැරදි. කෙසේ නමුත් ගාන්ධිතුමා කියනවා මිච්ඡර දුකින් පිරිච්ච ලෝකයේ කෙලින් තියෙන්නේ හාස්‍ය නිසයි කියලා. හාස්‍යත් නොතිබුණා නම් අපිට එල්ලෙන්න වෙලක් නැතුව යනවා. ඒ නිසා මේ ජීවිතේ సౌందර්යයක් තියෙන්න ඕන. ඒ సౌందර්යය තමයි මේ ධර්ම රසය කියලා කියන්නේ. ඒ ධර්ම රසය ගන්න නම් තමන් මේ වැඩ කරන ගමන් තමන් තුළම මේ ක්‍රියාත්මක වෙන මේ විහිළුව මේ මාමඤ්ඤ කියන පදේ භූතං මාමඤ්ඤ භූතෝ භූතං මාමඤ්ඤ භූතතෝ මාමඤ්ඤ භූතං මේ මේති මාමඤ්ඤ මේ භූත මගේ කියා ගන්න එපා ඒ නිසා අපිට දැනෙන මෙහෙම කියත හැකි මේ මේ රූපාකාරයෙන් ගන්න අරමුණ වේදනාකාරයට නගින්නේ භූත ස්වරූපයෙන් බැලුවොත් විතරයි මට මේ ආස්වාසය දැනෙන උණුසුම සිසිලක් කම්පන චංජලක් විදියට මිස ආස්වාස ප්‍රසවාස කියලා එකක් නැහැ. ඒක දැනෙන්නේ භූත ස්වභාවය. ඒක භූත ස්වරූපයෙන්ම හෙලි කරගන්න පුළුවන් නම් නැත්නම් කමඨාන් සුද්ධ කරගන්න පුළුවන් නම් එනයි ඒ කෙනාට හරි ලේසි කමඨාන සුද්ධ වෙනවා. අපි ඒක මගේ කරගන්න හදනවා, මම කරගන්න හදනවා, මගේ ආත්මේ කරගන්න හදනකොට අහගෙන ඉන්න කෙනාට තේරෙන්නේ නැතු යනවා. මොකද යාගේ අගයන් ආඩම්බරෙන් අර භූත භූත ස්වරූපෙන් හෙලි කරගන්න බෑ. ඒ නිසා අපි භූත භූත වශයෙන් පෙන්නකොට සිදුවෙන වෙනස්කම් ටිකක් අපි මතක් කරොත් භූත භූත වශයෙන් පෙන්නකොට ඒක වේදනා ස්වරූපයක් තමයි තියෙන්නේ. තද ගතිය, උණුසුම් ගතිය, කම්පන ගතිය, චංචල ගතිය විඳීම් ස්වභාවයටපත් වෙනවා. රූපය නාමයක් බවට පත්වීමේ පදනමක් නැත්තම් පහලමක් එහෙම නැත්තම් හේදණ්ඩක් හැදෙනවා. මේ රූපය Tamanට ප්‍රත්‍යක්ෂ වෙන හැට විස්තර කරන්න හදන්නෙම උණුසුම් ගතිය, සිසිල් ගතිය, කම්පන ගතිය, චංචල ගතිය, වැగిරෙන ගතිය, පිඩු කරන ගතිය, හැහැල්ලු ගතිය, බර ගතිය. මේ හැම එකේම වේදනාවක් කියවෙන්නේ. දුක්ඛ දෝසප නෙවෙයි. වේදනාවක්. අන්නේ වේදනාව වෙනකොට මේකට සැපට දුකට දාන්න නැතුව වේදනාව වේදනාව වශයෙන් පෙන්වන්න පුළුවන් නම් ඒකට ආර්ය වූ ආර්ය කියලා කියනවා. දෙක පටවියාපෝ තේජෝ වශයෙන් තියෙන මේ බුහුත කතා කිරීමෙන් අපි විශ්වගත භාෂාවකට යනවා සිංහල දෙමළ නෙවෙයි ඉංග්‍රීසි සිංහල නෙවෙයි මේ තද ගතිය බල්ලෙකුට කුක්කෙකුට වැටුණොත් තද ගතිය තද ගතියම තමයි ගෑණියෙකුට හම්බුනත් තද ගතිය තද ගතිය තමයි පිරිමෙකුට හම්බුනත් තද ගතිය තද ගතිය තමයි රජුරවන්ට හම්බුනත් රටවැසියට හම්බුනත් තිර ගෙදර ඉන්න මනුස්සයට අහුනත් ජේල් ගාට්ට අහුනත් තද ගතිය තද ගතිය තමයි ඒකේ තියෙන පුදුමාකාර විශ්වගත ගතියක් විශ්ව දැනුම කෙනෙකුට අවශ්‍ය නම් අපි කියනවා නම් මේ කොස්මික් ලයිබ්‍රරි එකේ සමාජිකත්වය ගන්න ඕනේ නම් විශ්ව දැනුමට සම්බන්ධ වෙන්න ඕන නම් භූත ලක්ෂණ දැන ගන්න. එතකොට අපි විශ්ව පිළිබඳ දැනුමක් ඇති කෙනෙක් පාටපත් වෙනවා. මේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, භූගෝල විද්‍යාව, ඉංග්‍රීසි සිංහල දැනුම තියෙන පුස්තකාල නෙවෙයි. ඕනම තැනකට අපිට ප්ලග් වෙන්න ඕනේ නම් දැනුමට මේ භූත ස්වභාවය තේරුම් ගන්න. තේරුම් ගන්නනේ භූත ස්වරූපේ තේරණ එක්කෙනෙකුට කතා කරලා බලන්න. එයාත් ඒකම තමයි කියන්නේ. අපිට දිවට දික් කරන්න කියලා ලුණු කැටයක් තිබ්බට පස්සේ ඒ ලුණු කැටේ රසය ගෑනු පිළිම කමක් නැහැ නේ. බාල මහලු කමක් නැහැ නේ. වයසක තරුණ උගත් නුගත් ලස්සන කැත නැහැ නේ. ඒ වගේ තමයි තද ගතිය තද ගතියමයි. තද ගතිය තියෙන වර්තමානයේ පමණමයි. තද ගතිය කවදාකවත් අතීතයක් නෑ අනාගතයක් නෑ. තද ගතියට සම්බන්ධ වෙනවා කියන්නේම සතිය. එනිසා අපි තද ගතිය ගැන කතන්දර හදනවා කියලා කියන්නේ තද ගතිය නෙවෙයි තවදුරටත් අපි ගැන කතන්දර ගොතනකට මඤ්ඤණා කරනවා කියලා කියනවා. මේ කතන්දරේ විතරයි යුද්ධේ සහ ආදරේ තියෙන්නේ. තද ගතිය කවදාකවත් යුද්ධයකට ආදරයක් නැහැ. ඒ නිසා අපිට මේ තද ගතියට සම්බන්ධ වෙන තියෙන පාලම තමයි එහෙම නැත්නම් හේදණ්ඩ තමයි කය. කය තියෙන හැමදාම වර්තමාන. කය ක්‍රියාත්මක කරන භාෂාව එකම භාෂාව ධාතු මනසිකාරේ ඒක ඔක්කොටම පොදුයි සජීවි හැම කෙනාටම පොදුයි ආන්න එතෙන්ට අපි බහිනවයි කියලා කියන අපි manussකමට ලං වෙනවයි කියන එක අපි මේ භූත ලක්ෂණේ පැත්තක තියලා මම ඉපදුනේ උඩරට මම ඉපදුනේ පහතරට ඕකට අපි කියන්නේ මේ නම උඹලා කියන්නේ මේ නම අරක හරි මේක වැරදි කියන්න ගිය ගමන් භූත ලක්ෂණෙන් පැත්තකට ගිහිල්ලා අපි මොකද්දෝ ಜಾතිවාද ආගම්වාද ගෝත්‍රවාද වලට යනවා ඒ නිසා බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා මේ අපි දානේ වල දර ගන්න පාත්‍රයට නන් 16ක් ඉන්දියාව ඇතුළේ විතරක් පාවිච්චි කරනවා කියලා. ඒ නිසා මේ පත්තන් කියලා අපි කිව්වට වෙන කෙනෙක් පත්ත කියන්නේ නැහැ. ඒකට අපි පාත්‍රය ගැන දීන දේශනාවක් වෙන කෙනෙකුට තේරෙන්නේ නැහැ. මොකද ඒ මනුස්සයා ඒක වෙන්නමකින් හඳුනනනේ. මම කියන්නේ නම් එකම දෙමලෙට තමයි. අන්න මේ පිටින් අලවලා තියෙන මේ සායම මේ මේ සංඥාව මේ කියන මේ ආලවට්ටම පැත්තක තියලා යථා භූතය කියලා කියන්නේ හුස්ම ගන්නකොට දැනෙන තද ගතිය හෝ මෙලෙක් ගතිය කවදාවත් පෞද්ගලිකත්වයට එක පැටලිලා නැහෙනේ. ඒක ඒ විදිහටම හෙලි කරගන්න බැරිකමනේ අපිට තියෙන්නේ. කකුල පොළවේ පය තියෙනකොට දැනෙන දේ මේ හුස්ම ගන්නකොට නාසයට දැනෙන දේ වෙනස් වෙන එක තමයි සක්මන් භාවනාවේ පරියංග භාවනාවේ වෙනස. අපි ඒකට බලන්නේ. අන්නේ විදිහට මේ මතුවෙන බුහත ලක්ෂණය බුහත ලක්ෂණ වශයෙන් ප්‍රකාශ කිරීමට සඳහන් කරනවා ආර්ය වෝහාරය කියලා. අපි ආර්ය වෝහාරය හරීම නීරස දෙයක්. ආර්ය වෝහාරේ කිසිම ආලවට්ටමක් නැහැ. ඒකේ කිසිම මේ సౌందర్యාත්මකමක් නැහැ. ඒක නිසා ආර්ය වෝහාරේ සුදු පාන් පෙත්තක් වගේ කියලා බුරුම් පඬිස්සවාංශ කියන කණ්ඩ බෑ. ඒ ඛණ්ඩ ඒකේ චීස්තුත් නැහැ, බටරුත් නැහැ, ජෑම්නුත් නැහැ. ඉතින් අපි අහන මේකට පොඩ්ඩක් මොනවා හරි රසමසවුලක් දාගන්න බැරිද? මොකද ඒක සුදු සුදු පාම්පෙත්තක්. නැත්තම් මස්ලේ නැති යට බලුලෙව කන්නේ වගේ. කිසිම මැරබෝන් නැති, ලේ නැති මොනම දෙයක්වත් නැති සුදු ඇට කැලක් කන්නවා වගේ. ඉතින් ඊට වැඩිය හොඳයි මිනිසුන්ට සාහිත්‍යය. සාහිත්‍යයේ තියෙන්නේ මඤ්ඤණාවක්. ඉතින් අපි හරි කැමති ඒ සාහිත්‍යයට ලං වෙලා සත්‍යයෙන් පැත්තකට ගිහිල්ලා ඒකේ ආලවට්ටම් දාන්න සැරසිලි කරන්න යන කතාව තමයි බුදුජානසේ සඳහන් කරන්නේ මේ ගිහිවෝහාරය කියලා. ගිහිවෝහාරයේ තියෙන්නේ භූතම් භූතතෝ මඤ්ඤති කියන එක වෛර කරන ඒක දැක්කට ඒක පිටු දකින්න යුගයක. ඉතින් යෝගාවචරය කරන දන සීක පුද්ගලයා වශයෙන් භූතම් භූතතෝ වශයෙන් මතුවෙන වෙලාවක් අරගෙන හැම වෙලාවෙම ඉන්නේ ඒකට සැදී පැහැදිලා වඩලා ඒ ආපු වෙලාවේ ඒ කතාවේ වෙච්ච භාවය ඊට වැඩිය භාවනා කරපු කෙනෙකුට ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙමයි මට ආස්වාස කරනකොට හිතවිලි වලින්තරව තීරණ වලින්තරව කල්පනා ප්‍රාර්ථනා වලින්තරව හුස්ම දිහා බලනකොට මෙන්න මෙහෙම වැටෙන්නේ. අහලා බලන්න තව කෙනෙකුට එහෙම වෙනස් වැටෙනවද කියලා කද්දාකවත් නැහැ. හුස්ම හුස්මම තමයි. අපි ඒක තුලින් ඥාන බව පිරින් බව මවා ගන්න ගියාට සීක පුද්ගලයා නැති පුද්ගලයා කම මවන්න ගියාට හුස්ම දන්නේ නැහැ මේක තියෙන්නේ ගෑණියෙක්ද පිටිමේද කියලා. හුස්ම දන්නේ නැහැ මේ හුස්ම ගන්නෙ සීක පුද්ගලයේද නැද්ද කියලා. ඉතින් අපිට අර හුස්මේ තියෙන සරල ගතියට නිර්ව්‍යාජ ගතියට අහිංසකමට යන්න බැරි නිසා අපි හුස්මට ආලවට්ටම් දානවා. මම බලන්න ගියා මට හුස්ම පෙනුන්නේ නැහැ. නැත්නම් මට පෙනුනේ ආශ්වාස විතර ප්‍රශ්වාස පෙනුන කමක් නැද්ද? ආශ්වාස ප්‍රශ්වාසයේ අගවැන්ත මුල පෙනුන්නේ නැහැ මැද විතර පෙනුනේ කමක් නැද්ද කියලා. අර හුස්මේ හුස්මට පණක් දීලා දැන් හුස්මකට නොසලකා හරිනවා වගේ. හරියට හොඳට සලකලා තියෙනවා දෙපැත්තෙන් පේනවා මට පේන්නේ නැහැ කියනවා වගේ මේ හුස්මත් එක්ක නඩු හුස්මත් එක්ක උරුට්ටුවක් මිස හුස්මත් එක්ක ආපాతගත වීමක් මුලිච්ච වීමක් නොවෙනවම නෙවෙයි. ආන්නේ හරියට වෙන එක දැන්ලා කතා කරන මනුස්සයාට මේ සීක භාවයට කොහොමඩක්වත් නම්බුව ලැබෙනවා. බොහොම ඉක්මන් එයාගේ අභිවෘද්ධිය. මොකද නරක දේවල් ගැන කතා නොකර නිකන් ඉන්නවා. හරි ගියා නම් යම් වෙලාවක භූතම් භූතතෝ පස්සති කියලා ඒ භූත ස්වරූපේ දැකලා කියන්න ඒ ටික කතා කරලා නතර වෙනවා. එහෙම නැත්නම් ඒක මේ වෙලාවේ මට පෙනුන්නේ මේ වැනි වෙලාවදී මට මේක නිසා තේරෙනවා මේ මම මේ ඉන්නේ භූත භූත අභූතයක කියලා තහීනක කියලා මායාවක කියලා අසතියක් කියලා කියන බව සටහන් කරන වෙලාවේ පටන් ගන්න රචනේ භූතම් භූතතෝ අභිජානාති කියන තැනට. ඒ නිසා ඕන කෙනෙක් ඇසුරු කරනකොට ඒ මනුස්සයා මේ කියාගෙන එන කතාවෙන් යන්නේ පොල් ගහ ගන්නද කේල් ගහ ගන්නද කියලා තේරෙන්නේ නැත්නම් ඒ මනුස්සයාට දොස් කියන්න එපා තමන්ගේ අමනකම. ඒ මනුස්සයා කොයි වෙලාවෙත් කරන්නේ එයාට පුළුවන් තත්ත්වේ. නමුත් අපි දැනගන්න ඕනේ කියන්නා කෙතේ කිව්වා ශ්‍රීබුද්ධියෙන් අහන්න. ඒක අපි මේ සද්ධර්මයට අහුම්කම් දෙන්නේ. ඒක අපි මේ සුතානුග්‍රහිතේ කරන්නේ. ඒකයි මේ අකමැති වුණත් කමඨාන් සුද්ධ කරන තැනට ඇවිල්ලා අහගෙන හරි ඉන්නේ. කොච්චර ඒකට අපි බෑ කියන්න හිතෙනවද? හරි කම්මැලිද? බුල්ලුවන් විදියට ගිහිල්ලා කිව්වොත් ඒකෙන් අර තමන්ගේ හිතට ධෛර්ය ශක්තියක්, චිත්ත ශක්තියක් ලැබෙනවා. ඉතින් ඒක පවතින කාලේ සාසනයක් හම්බ වෙලා ඒක වැඩ ගන්න නැත්තම් තව කෙනෙක්ගේ අවස්ථාවක් ඒ. ඉන්නවා ස්පිරිතාලේ ලෙඩ සනීප වෙලා ටිකටුත් කපලා යන්නේ නැහැ. හේ ඇඳකට වෙලා ඉන්නවා කවුරුත් නැති තැනකටලා කවුරු හරි ආවොත් ඇඳ දීලා පැත්තට. බත් කන වෙලාවේ කවුරු හරි බත් ගන්න නැති එක්කෙනෙක්ගේ තැනට ගිහලා පිඟාන දීලා අල්ලගෙන එහෙම ජීවත් වෙන જાතියක් ඉන්නවා. ඉතින් ඒක ස්පිතාල වලට අලි කරදරයක්. මේ ළඟදී මම දැක්කා මේ YouTube එක දාලා තිනවා ඒ ඇමරිකාවේ කළු දාති කාන්තාවකට මානසික අසහනයක් ඇවිල්ලා අම්මෙක් නැහැ තාත්තෙක් නැහැ දරුවෙක් නැහැ මොකුත් නැහැ ස්පිතාලේ ගිහිල්ලා දාලා සනීප වෙන ගතියකුත් නැහැ. රෑ 10ට විතර වැඩ කරන කට්ටිය ඔක්කොම ගිහලා බස් හෝල්ට් එකේ මිනිස්සු දාලා දුවනවා. අර මිනිස්සු පිස්සු කියලා කියලා ඉන්නවා බස් හෝල්ට් එකේ රෑ 10න් පස්සේ සීතලයි. මොකක්වත්ම කරන්න බෑ. හොඳ තරුණ කළු ඉලන්දාරියෙක් ගිහිලා අම්මයා මොකද කියලා අහනවා අම්ම අර මේ ඇවිදින්න මෙතන වාඩි වුණා ගානවා ඒ අම්මා අර ඉස්පිරිතාලේ අර ඔක්කොම කෑලි එල්ලගෙන යාර මොකද ඊරගෙදර අන්දන ජම්බරි වගේ ඇඳගෙන වෙන ඇඳුම් මොකක්වත් නැහැ. එහෙම ඇවිද ඇවිද ඉන්නවා. ඉතින් අර දූවන කියලා සේවකයන් අහනවා මේකද රාජකාරිය කියලා උඹලගේ. මේ මොනවක්වත් කරගන්න බැරි ලෙඩා එළියට දාන එකද කියලා. මට උත්තර දෙන්න යන්නේ මොකද සුපර්වයිසර් නෑ එතන වැඩ කරන අය විතරයි ඉන්නේ. වීල් චෙයාර කියාව අම්මා තිබ්බ ගියා. ඉතින් ඒ වගේ කරන කරන්න වෙන්න ඒකත් අමනුස්සයි. නමුත් මේ ශාසනයක් තියෙන වෙලාවේ අපි බෞද්ධයි කියලා කියනනම් මේක නම් බුදුහාමරෝ පෙන්ලා දෙන්න හදන්නේ. අපි ඒකට ඉදිරිපත් වෙන්න ඕනේ ඉදිරිපත් වෙන්න බැරි මොකද මේ මාමඤ්ඤ කියනකොට තමන්ගේ නම්බුවට මාන්නක්කාරකමට මොකද්ද අඩුපාඩුවක් වෙන අපි ඔක්කොම එකම මට්ටමට වැටෙනවා. තැටි ඇරන් පොලිම ගිහලා බත් කන જાතියට වැටෙනවා. ඉතින් ඒකෙදී මේ මට බෑ මම මේ මට්ටමේ මම මේ જાති කියන්නේ හිටියොත් ඒ කෙනාට මේ භූත භූත වශයෙන් දැක ගන්න නැතිකම නෙවෙයි තියෙන්නේ. භූත භූත වශයෙන් දැකගෙන ඉදිරිපත් කිරීමේදී කෙනහිරි ගතියක් එනවා. ඉතින් ඒ නිසා කියනවා එහෙම වගේ වෙනවනම් ධර්මය අහන්න අඩු ගන්න ධර්ම සාකච්ඡාවක් වෙන තැන ගිහිල්ලා අහගෙන ඉන්න මේ අවශ්‍ය දේ අපෙන් sannivedana වීමේදී අපි කොච්චර පසුබෑමක් කරනද පසුබෑම අවාසියටමයි හිටින්නේ. ඒකට මුණ දෙන එකයි කරන්න මුණ දීලා මේ බහතෝරන්න උත්සාහ කරන අවංක යෝගාවචරයන් එක්ක හිටියත් ඇති කියලා ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ වැඩ කරන පිරිසක් එක්ක හිටියත් ඇති. වැඩ කරන පිරිසේ ඉඳලිවල ෆුට්බෝඩ් එකට යන්න යන්න එපා. එහෙම යන්නෙම මේ මාමඤ්ඤ කියන එකට කැමති නැහැ. ඒකේ හෙලි වෙනවට කැමති නැහැ. මේ තුවාලේ හොදනවට කැමති නැහැ. තුවාලේ වණමුකේ පාදනවට කැමති නැහැ. බෙහෙත් කරනවට කැමති නැහැ. ඒ නිසා තුවාලේට ආස කරනවා. නමුත් මේ භාවනාවේදී කෙරෙන්නේ, ශාසනයේදී කෙරෙන්නේ සජීවී ශාසනයෙන් තුවාලේ වණමුකේ පාදනවා. පාදපො ගමන් දනවා. ඒ පාදන්න නැතුව බෙහෙත් දාලා වැඩක් නැහැ. ඉතින් සමේ සීක පුද්දලයා වණමුකේ පාදපො කෙනෙක් වගේ. නැට හැම වෙලාවෙම රූප බලන් ආසාව තියෙනවා. අහනකොටම එයා දන්නවා මෙන්න මඤ්ඤණාවක්. තත් දහන්න ආසාවක් තියෙනවා. කයිවත් කයිවරු ගහන්න ආසාවක් තියෙනවා. කරනකොට මෙයාගේ යටි හිත දන්නවා මඤ්ඤණාවක් කියලා. ඒ වෙනුවට නොකර සිටීම හොඳ බව දාන්න. නමුත් තාම මුළු හදින් කරන්න බෑ. නමුත් එයා ඉන්නේ එවැනි පරිසරයක නම් එහෙම නැත්නම් ස්පිරිතාල වාට්ටුවක නම් එහෙම නැත්නම් කියනනම් දැඩි සත්කාරයක කියන ලොකු පිනක්. ඒක පෙරකල පිනක්. නමුත් මේ පෙරකල පින තිබුණු පළියටම ප්ලග් කරලා නැත්නම් කරන්ට් එක එන්නේ නැහැ. ඒ ප්ලග් වෙලාම තියෙනවා. ඒ ප්ලග් කරලා තියාගෙන ඉන්න එක පුදුමාකාර වෙහසයි. පුදුමාකාර වෙහසයි. ඒක නිසා අපි ගමේ ආරච්චල වෙන්න පුළුවන්. මු රාජකාරී කරන වෙලාවට තමයි ආරච්චල වෙන්නේ. අනික් වෙලාවට ඉතින් ඒ නිකන් ඉන්න වෙලාව නිකන් මිනිස්සෙක් වගේ. ඉතින් ආරච්චලකම් කරලා රාජකාරී කරන්නේ නැතුව ඉන්නකොට ආසාදා. අන්නේ ඔය තමයි යෝගාවචර නිතරම ශේකපුත් ගලා නිතරම ඇතුළතින් දෙස් දීමක් හට ගන්නවා. මාමඤ්ඤ කියන කයට වැටෙනවා. වැටුණාට බොහෝ වෙලාවට මඤ්ඤණා ස්වරූපයෙන් තමයි කතාව යන්නේ. ආන් ඒකෙදි ඒකට උත්සාහ කරන ඒ කියන්නේ මේ සුව වීම සඳහා සැදී පැහැදි වෙලා ඉන්න කට්ටිය දැකීම පවා සිහියලවන සුළුයි අප්‍රමාද කරවන සුළුයි. ඒ නිසා අපිට වෙන තැනක හිටියත් ලාභයි. හැබැයි බරක් වෙන්න එපා. ෆුට්බෝඩ් එක යන්න එපා. Taman ඒකට ගිහිල්ලා ඒකට කරගන්න ඕන. ඉතින් ඒකට තමයි සරුවචනංශ මේ নানা ආකාරයෙන් මේ බුහත කියන පදේ අසේක පුද්ගලයා අසුතත් පුතක පුතක් දකින්නේ කොහමද? ශේක පුද්ගලයා දකින්නේ කොහොමද? අරහත් පුද්ගලයා දකින්නේ වහතන් රහතන් වහන්සේ දකින්නේ කොහොමද? ਸਰවඥාන්ස දකින්නේ කොහොමද? මේකේ හරීම ලස්සනම කොටස තියෙන්නේ අසේක පුද්ගලයාගේ. මේ සමා වෙන්න මේ පුත්තජනයාගේ. මම බුදුමාකාර රංගනයක ඉන්නේ. ඒක තියා බලනකොට hina කාලා ජීවත් වෙන්න පුළුවන්. නමුත් Tamante එක වදින්න ගන්නවා. Tamante එක දැනෙන්න ගන්නවා. ශේක පුද්ගලයෙක් වුණාට පස්සේ. විදගම පටන් ගත්තා දැන්. තුවාලේ හොදලා තියෙන්නේ. අන්න ඒ ඉන්න කෙනා එලවටත් නැති මෙලවටත් නැති දෙපැත්තෙන් බැනුම් අහන කෙනෙක් බාටපත් වෙනවා. ඒ නිසා බුද්ධ ආදී උත්තරමෙන් අහසලා ඒ කෙනාට පුදුම අනුකම්පාවකින් බලනවා. ගැප්ගත් මවක් දෙස බලන්න ආසෙයි. එහෙම නැත්නම් වනමුකේ පාදපු කෙනෙක් දිහා බලන්නා වගේ. නමුත් ඒ සීක පුද්ගලයා බලන්නේ බුදුහාමරෝ දිහාම නෙවෙයි. එයා බලන්නේ අසුතවත් පුතුජනයා දිහා. එතකොට හරි බෙහෙතයි. අර පුළුවන් නම් ශේක භාවයේ ඉඳගෙන රහතන් වහන්සේ දිහා බලන්න, ආදර්ශය දිහා බලන්න, සරුවච්චන් වහන්සේ දිහා බලන්න හරි සතුටක් ඇති වෙනවා. අනේ මේ ශාසනය තිබිලා තියෙන මුන්නහසලා අතේටයි. මුන්නහසලා මේ දේ කාලා තමයි මෙතෙන් ගිහිලා තින්නේ. අප කෙරේ අනුකම්පා කරන්න පුළුවන් එකම කෙනා මිටදී භාවනා කරපු කෙනෙක් විතරයි. නමුත් අපි හැරෙන්නෙම අපිටදී භාවනා කරලා අඩු කෙනෙක් තියාවට අනුකම්පාව ඉල්ලන. ඒකට කියනවා තනබුරුල්ලෙන් කිරි ඉල්ලනවා වෙනුවට අඟමිරි කළා කිරි ගන්න හදනවා. ඒ අපහසුව අවාසිර හිටලා තියෙනවා ශේක පුද්ගලයාගේ. ඒ මොකද ඒ ශේක පුද්ගලයාගේ ස්ථානෝචිත ප්‍රඥාව නැති නිසා. නමුත් පරිසරයේ දීමෙන්, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබීමෙන්, සද්ධර්මයේ ඇසීමෙන්, ධර්ම සාකච්ඡා කිරීමෙන් සමහර විටක ඒ ශේක පුද්ගලයාට මේ යන්න ඕන දිශාවට හිත හැරෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා මේ භාවනා මධ්‍යස්ථාන ඇහැදිලි මේ ඔක්කොගෙම කරන්නේ අන්න ඒ පාවෙන ඡන්ද ටික තමයි මේ දිනවන්නේ එහාට මෙහාට. ඒක තාම පාවෙවි තියෙන්නේ මේ සීක පුද්ගලයා පාවෙන ඡන්ද ටිකක් තියෙනවා. ඒකෙන් තමයි වැඩේ යන්නේ. ඒකට තින් අර කල්යාණ සත්පුරුෂයෝ බුදු ආදි උත්තමයන් වහන්සේලා නිතරම බලනවා. අනේ මේ මනුස්සයාට කාගවත් හවුහරණක් නැහැ. ඒ නිසා ඒ යත්තන්ට පිහිට පිනිස මේ සද්ධර්ම ශ්‍රවණේ වේවා. ධර්ම සාකච්ඡා වේවා මේ පරිසරයේ තිබේවා කියලා කටයුතු කරනවා. නමුත් ඒ පුද්ගලයාත් ඒ වාගේම මේකට අනුග්‍රහ කරන සුළු බවක් තියෙනවා. ඒකෙදි මේ බණ කියනවා බණහනවා කියලා කියන්නේ සුතානුග්‍රහිතේට. ඉතින් මේ ධර්ම දේශනාවත් සුතානුග්‍රහිතේ පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාට ශනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා වාටම වෙනවා. හැබැයි මේකෙදි මතක් කරනවා මම තද බල උගුරේ අමාරුවත් වෙන නිසා සාමාන්‍යයෙන් මම ගානේ කෙනෙක් ගන්නවා. කියන ලක්ෂණ. ඒ කියන්නේ ඒක පොදු ලක්ෂණ ගන්නේ අනිත් දුකන කියන එක නෙවෙයි. එකක් කියන ඒක හඳුනා ගන්න ලක්ෂණ අනුව මේ නමක් දා ගන්නවා කියන එක. තමයි සම්මත දකින්නේ ඒක භූතවල ඇති தත්ත්වය තමයි බෙදිලා යන්නේ. පට ව්‍යාපෝ තේජෝ. භූත නැති தත්ත්වය බෙදීමක් වෙන්නේ. ආකාශ කියන එක කවදාකවත් බෙදන්න බෑ. ඒකට නම් දාන්න පෘථජනය කැමතිත් නෑ. බුදුරජාණන්සේ ඒකට පොදු නමක් දානවා අභූත කියලා. ආකාශ කියලා. ඒක පිළිබඳව වාදයක් නෑ අපිට. අපේ ඉදරටේ ගෝචර වෙන්නේ නෑ. නමුත් මේ භූත පෙන්නලා තමයි ඒකට සාපේක්ෂව අභූත කියන එකක් තියෙනවා කියලා ගිනියන්න හදාන්නේ. ඒ නිසා භූත පිළිබඳව උගන්වන්නේ භූත පිළිබඳව විශාරද භාවයක් ඇති කරන්නේ නෙවෙයි. භූතයට විකල්පයක් තියෙනවා කියලා වෙන. විකල්පේ බෙදීමක් නෑ අජටයි. ගැට ගහන්න බෑ. එතෙන්ට යණ්ඩයි යණ්ඩ හදන නිසා භූත පිළිවෙන්න බෙද බෙදා බෙද බෙදා බලන්න. බලලා තේරුම් ගන්න මේ එකටම තමයි නම් වණන් දෙන්නේ. නම දීපු ගමන් පටලවෙනවා. සංඥාව දීපු ගමන් සංඥානි දානානි ප්‍රපංච සංඛා. ප්‍රපංච සංඛා ප්‍රපංච ගණයට වැටෙනවා. ගානට වැටෙන්නේ නැතිකමට කියන්නේ ගාලල්ලා කියලා. ඔය මොනවාවයි ගාලල්ලා කියලා හිටියොත් එහෙම මොන කවුරු මොනවා කිව්ව ප්‍රශ්නයක් නැහැ. ගාලල්ලා. සංඛං නගච්ඡති. සංඛ්‍යාවට නොයයි. ගාලල්ල. ඒතකොට හිතන්නේ මේ නිකන් මේ මෙච්චර වටන බුද්ධ වචනේ නිකන් මේ සැහැල්ලුවට ලක් කරන්න හදනවා කියලා. ඉතින් ඒන කෙනාට වෙන කරන්න දෙයක් නැහැ. ගහලල් තියනවා නම් පඩේ ආපෝ තේජෝ බෙද බෙදා මන මන කිර කිර රණ්ඩු කර කර ගහිරපල. ඒ ඔක්කොම එකයි. බෙදන්න නැතුව ඉන්න නම් වනම් දෙන්නෙත් නෑ ගහලල්. ජර පොඩි එකේ කතා කරලා ඌ කියනවා අපි වැඩිම මේ අපි ළඟ නැති මීහරකෙක් ගැන වාද කරන එකට. මීහරක තමයි අරගෙනත් නැහැ. හැබැයි මීහරක් පිළිබඳ විසරද දැනුමක් ඇතුව රණ්ඩු කරනවා. බුදුරණන්සිට ඕනේ මීහරක නෙවෙයි. හතපට ව්‍යාපෝතේජන ඒක පෙන්නලා ඒකට විකල්පයක් තියෙන බව පෙන්වන්නට. සූපදියාන හතරෙන් පස්සේ ආකාසානං චාස්තන්ට කියන්නේ. මේ පට ව්‍යාපෝතේජි හතර වෙනත හිස්තනක් තියෙන ඒකට ගෙනියන්න ඕනේ. අපි ඔළුව හොල්ලන්නේ පටවි නැත්තම් තේජෝ ආතෝ ඒව බල බල යන මැන කිර කිර නන්දාගෙන දඟලනවා. ඉතින් ඒකෙන් පේනවා කොහටද හිත ගිහිලා තියෙන්නේ කියලා. අපි හිත ගිහිලා තියෙන බාහිර වර්ත වෙලා. බාහිර වර්ති වෙනස කවදාකව ගොඩ ගන්න බෑ. හැබැයි ආර කියන්න පුළුවන් ඔක්කොම ඉන්නේ එකම ප්‍රභවයේ. එකම ප්‍රභවයට යන්න නම් නංවනක් දාන්න එපා. න සංඛං ගච්ඡති. සංඛ්‍යාවට යන්න එපා. ගණන් ගන්න එපා. මොන හරි ගණන් ගත්තොත් ඒක අපිව වෙහෙතරපත් කරනවා. ඕ ඊට වැඩි ලොකු දෙයක් වුණොත් ගාලල්ලා. ගණන් ගන්නෑ. පන්දිසාංශ ඉන්නකම් කිව්වා දෙයක් නෑ නම. දෙයක් නෑ. ලොකු සාංශ කිව්වා හොඳයි. හොඳයි. මොනවා කිව්වා හොඳයි කියලා. අර නිල්ලමීට වෝටින් මහතාගෙන කියලා මොනවා කිව්වා හ්ම්. හ්ම්. එයා දන්නවා ආහාරගෙන අහගෙන ඉන්න බව දන්නවා. හැබැයි ඇතුලේ අහන මිනිහෙක් නැහැ. හරිය කට උල් කර කර අරක ගෙනල්ලා මේක ගෙනල්ලා ඔයාලට තේරෙන්නේ නැහැ මේක පොඩ්ඩක් අහලින් ඊට පස්සේ මේක හ්ම් ඉතින් චෝදනා කරනවා මේ අහන්නේ නැහැ කියලා. ඉතින් කවුන්සලින් කරනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා කවදාක හුමිටි තියන්න යන්න එපා. හුමිටි තියෙමෙන්න ඇයි හොඳයි යක් වෙනවා. හොඳ නරකක් යනවා. හොඳ නරක ගිහ ගමන් අරගේ ප්‍රවාහය බාධා වෙනවා. ප්‍රවාහයට එන්න දෙන්නේ. ෆ්‍රී ඇසෝෂියේෂන් කියන්නේත් ඒකමයි කවුන්සලින් කියන්නේත් ඒකමයි. ওই සතිය අපිට කාටොක්ක ගෙවන්න නැතුව කරන්නෙත් ඒකමයි. ඒ හිතර දොරමළු වෙන්න හරනවා. මනින්න යන්න එපා. ඔය කියන්නේ ඔය කියන්න දෙපා නෑ කියන්නේ. ගාලල්ලා අපිට හිතන්න ඕන හිතපන්. අහන්න ඕනේ අහපන්. රූප බලන්න බල බැබ්බ නැති හැම වෙලාවෙම මම හිත තියන්නේ මෙතනයි කියලා දන්නවා. මේ නම්පට බැඳිල්ලෙන් තමයි මේ මුළු ලෝකෙ ඔක්කොම ප්‍රශ්න මතුවලා තියෙන්නේ. ඒක නිසා බුදුඥානසේ සඳහන් කරලා තියෙනවා නාමයෙන් කෙලෙසිච්ච නැති දෙයක් ලෝකේ නැහැ කියලා. නාමයක් දැමීමක් කියන්නේම කෙලසීමක්. ඉතින් සබයන මේකට නිකන් දැක්කට නොදැක්කා වගේ. කතා කරන්න පුළුවන් උනට බැරි කෙනෙක් වගේ ගොළුෙක් දාගපු හිණයක් ඔබ ඉන්නේ ගැටි. ඉතින් කර්මතාන් සුද්ධ කරනට නම් කියමන පුරුදු කරනවා. හරියටම ආස්වාද ප්‍රසවාස වෙන් කළා කියන්නේ. කියලා කියලා කියලා තේරෙන පටන් ගන්න මේ කොහොම එකකට මේ කියන්නේ. එත අත ගාලා හොඳේ අත ගාපු එක නෑ ඒකට කතා. කන අත ගාපු එක නෑ ඒකට කතා. වලිග අත ගාපු එක නෑ ඒකට කතා. කකුලේ අත ගාපු එක ඒකට කතා. ඉතින් ඒ කට්ටිය කියනවා පිස්සු උඹ කවදාකවත් මේ මම දැකපු එක නෙවෙයි අතකාලා තියෙන වෙන මොකක් හරි වෙන්නේ. ඔක්කොම මොකද හත් දෙය බලාගෙන හත් දෙනාම අන්ධයෝ. අන්ධයෝ කොටස් කොටස් හත ගාලා ආංශික ධර්ම තියෙන තාක්කල් රණ්ඩු කරනවා. මේ ඇතෙක් අත ගන්න කියන එක දවල්න රජුරවන්න තේිනවා මොන විකාරයක්ද මේ ලෝකේ යන්නේ කියලා. ඉතින් ඒ වගේ මේක දිහා බලන්න නංවනන් දීම තමයි තියෙන්නේ. දැනගෙන නංවනන් දෙනෝ නම් එච්චර නපුරක් වෙන්නේ. මේ නම හුදු නාමකරණයක් විතරයි. ওই නම්බු නාම සත්කාර සම්මාන නෙවෙයි. ඒ වෙලාවට නමක් දාන. ඒ මිසක්ක දෙයක් නැහැ කියලා ගහලල්ලා ගහලල්ලාගේ දිගේ යනවනම් බැනුම් අහන බව හැබෑව. කාටත් ඇල කොක්ක ගහන්න විදියක් නැහැ. මොකද මේ පැත්තේ කොක්ක නැහැ. ඇවිලෙන ගතිය අඩු වෙනවා. ඒ නිසා ඔක්කොම සමස්තය ඔක්කොම එකයි කියන එක තමයි ඔය ගහලල්ලා කියන එකේ න සංඛං ගච්ඡති කියලා සඳහන් කරන්නේ ඔය මේකේ මේ දෙතුන් පළකම ਸਰවචන්සේ ප්‍රපංච ගැන කතා කරන තියෙන ප්‍රපංච සංඛ්‍යාවට නොයයි. ප්‍රපංච සංඛ්‍යාවට යන්නේ නැහැ කියලා කියන සමස්තය තියෙනවා. භූත භාවය නම් මනම් දෙන්න යන්නේ නැහැ. අපි ඊටත් මෙතනින් උත්තර කරනවා. මේ ඊතාවතාචාදි ගාථා සජ්ජහනා කිරීමේ අපි අනුමෝදනා කරනවා. නැත්තම් මුදිතාවෙන් කුසලයේ ලෝකවාසී සියලු දිනා සමග හදා බෙදා ගන්න. ඊතාවතාච කම්මේහි